හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි හතරවෙනි දවසේ දෙවෙනි පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල අපි එදා හඳුන්වා දුන්න පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරයේ පටන් අරගනිමු. හතර වාරයේදී කාටද අවශ්‍ය නම් කතා කරන්න ප්‍රශ්න කරන්න කියන ආදර මේ සාදර ආරාධනාව සහිතව අපි රජි මහත්තයට කියමු මේ ටික සභාගත කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ දින ගණනාවක්ම වේදනාව අරමුණු වී තිබූ පරයන්කේදී නැවත ආනාපාන සතිය මතුවී එයද විටින් විට ගෙමින් හිස් පසුබිමක් පමණක් මතුවී තිබීම උදෑසන පරයන්ක කීපයකදීම සිදු වුණා. නමුත් සවස පරයන්කේ පරයන්කවලදී මුළු සිරුරම පරණලක්සේ පහතට වැනෙමින් හිස කඩා වැටෙමින් ගෙවි ගොස් අවසාන ප්‍රබෝධමත් ගතියකින් නිම වුණා. පරයන්ක දෙකකදීම මේ తත්වය ඇති වුණා. නමුත් පරයන්කේ නැගිට පසු නැවත වේදනාව සමග තද වෙහෙසක් දැනුණා. ටික වේලාවකින් එය නැතිව ගියා. මෙය පටන් ගත්තේ ආනාපාන අරමුණෙන්. නමුත් ඒද නැතිව හිස් බව කිනුයි ගත වුණේ. ශරීරයේ පැද්දෙමින් කඩා වැටෙමින් තිබූ බව වැටහුණා. ඒ තත්වයෙන් දිගටම ඉන්නට ලොල් බවක්ද වැටහුණා. මේ අවස්ථාවේ පරයන්කේ දිගටම රැඳී සිටීමට තද කැමැත්තක් ඇති වුණා. මේ කැමැත්ත සිතේ මායා තත්වයක් දැයි පැහැදිලි නැත. වරණ ඇතුලේ තියෙන මේ සියලු කාර්ය තුළ හිස් බවක් රැඳී තිබුණා. මෛත්‍රීන් පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. ඇත්තටම මේ හිත ඇතුලේ තමන්ගේ හිත ඇතුලේ මේ දෙබ්බිඩි ගතියක් තියෙන්නේ. එක වෙලාවට කෙලෙස් වලට යට වෙලා ප්‍රශ්න වෙලා දරත ගති බර ගති ඒක තියෙනවා. ඒකට ඇදෙන ගතියකුත් තියෙන. තව වෙලාවට කෙලස් පැත්තකට දාලා විවේක වෙලා බර අඩු කරගෙන හිස් ගතියකුත් තියෙනවා. ඉතින් මේ දෙක අතර තියෙන රණ්ඩුව නිසයි මේ පුත්තජනය කියන නම තියෙන්නේ. පුත්තජනය හැම වෙලාවෙම ওই දෙක පටලවිලා හිත දෙකට වෙලා තියෙන්නේ. එක පැත්තක කෙලස් වවනවා. ඒක සාධාරණීකරණය කරනවා. ඒක වල බර කරට ගන්න. අනිත් පැත්තෙන් කියනවා විවේක වෙන්න තියෙන කැමැත්ත. ඉතින් මේක අපිට Taman දරුවෙක් හදනකොට ශිෂ්‍යෙක් හදනකොට වෙන කෙනෙක්ගේ ඇසුරු කරනකොට පේනවා එක පැත්තකින් එයා මයිත් එකේ ඉන්න කැමැත්තක් තියෙන එක පැත්තකින් එයා යන්න කැමැත්තක් තියෙනවා. විවේක වෙන්නේ ස්වාධීන වෙන්න කැමැත්තක් තියෙන ඉතින් අපි හිතනවා මේ ඉන්න කැමැති එක හොඳයි යන්න කැමැති එක හොඳ නැහැ කියලා. අපි එන කෙනෙක් යටතේ ඉන්නකොට අපි අම්මලා තාත්තලා යටතේ ඉන්නවා අපිට තියෙනවා වෙලාවක අම්මලා තාත්තලා එක හිවනේ ඉන්න ඕනේ. ඒකලා හිතනවා නෑ යන්න ඕනේ කියලා. ඒතර මගේ දරුවා යන්න හදන එකට මම කැමති වුණාට මම දරුවෙක් වශයෙන් මම මම යන්න කැමති එකට මම කැමතියි. ඉතින් මේ වගේ මේ දේවල් දිහා මහ පුදුම පටලවිල්ලක් මේකේ තියෙන්නේ. ඒක මේ වෙනකොට ඒක අත්විඳිනකොට Taman හිතන මේ මට විතරක් වෙච්ච එකක් කියලා නෑ මේ මනුස්ස ස්වභාවය. මොන જાති මේ දේවල් හම්බ කරගෙන නම්බුනාව ලබාගෙන හිටියත් මේකේ තියෙන පුස්ස මේකේ ගන්න දෙයක් නැතිකම මේ මනුස්සයට තේරෙනවා. අබෞද්ධ උනත් තේරෙනවා. විවේකයේ තියෙන සාන්තියක් තේරෙනවා. ඉතින් මේකේ කෝකටද අනුග්‍රහ කරන්න කියන එක තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හම්බ කරන පැත්තට අනුග්‍රහ කරන්න ගියොත් ඉතින් දිගින් දිගටම දිගින් දිගට ඒක සාර්ථක වෙනවා. සාර්ථක වෙන්න වෙන්න ප්‍රශ්න වැඩි වෙනවා. හිතෙනවා මේ ලාභ සත්කාර වැඩි වුණොත් ප්‍රශ්න විසඳෙයි කියලා. කවදාකවත් නෑ. ඔතේ ඔක්කොම තේදි විවේකයක් තියෙනවා. ඉතින් මේ දෙකෙන් අර ඥානයක් මෝරන්න ඕනේ. ඉන්ද්‍රිය පරිපාකයක් එන්න ඕනේ. මේ හම්බ කිරීමත් යම් ප්‍රමාණයකට තියෙන්න ඕනේ ඒක නැතුව බෑ. නමුත් මේ නිදහසේ විවේකයට බැඳීමකුත් තියෙනවා. මත ඒක නිසා කියනවා මේ <coughs> ගිරවේ රත්තරන් කුඩුවක දාලා රත්තරන් මේ වාජනවල රාජභෝජන දුන්නත් ඌ කැමති යණ්ඩයි. ඒ ගිරවා මේ දෙන මනුස්සයන් රාජභෝජන ගිරවයකට හැමෝටම ලොකු දෙයක් තමයි. අත්තරම් කූඩුවක දාන එක ලොකු දෙයක් තමයි. අත්තරම් වාදනයේ තියෙන එක ලොකු දෙයක් තමයි. ගිරවට කවාලා විලඳ જાති ඇතිකලත්‍රන් කූඩුවේ ගිරවා. දමාලා යණ්ඩ යාවි රැවුදිදී ලබනාශේෂ වනසපත. ගිරවටත් නිවන තේරෙනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ කියත හැකියි. ඒ වගේ විවේක වෙනකොට තේරෙනවා ප්‍රශ්න කරනවා ඒක වංචනික ධර්මයක්ද දන්නේ ඒක හිතින් හදාගත්ත මායාවක්ද දන්නේ කියලා. කොටින්ම බුදුහාමුදුරුවෝ දේවදත්තයි දෙන්නම පපුව ඇතුලේ ඉන්නවා. අර ආభాසනාවට වගේ අපේ දේවදත්තර තමයි වැඩක් මල් පහන් පූජා කරන්නේ. ඉඳලා හිටලා වැරදිලා බුදුහාමුදුරුවන්ටත් මලක් පහන පූජා වෙන වෙලාවක් තියෙනවා. ගොඩක් වෙලාට දේවදත්ත පැත්තමයි තියෙන්නේ. ඉතින් මේ දෙකම දිහා බලලා කොහොම කෙරුවක්වත් බුදුහාමුදුරන් මේකේ දුන්නා දේවදත්ත ඇරලා යන්නේ නැහැ. දේවදත්තට ගිය දුන්නා බුදුහාමුදුරලා යන්නෙත් නැහැ. ඒ දෙන්න අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. අපිට තියෙන මගේ සැප පිණිස මම පුළුවන් තරම් අර අනුග්‍රහ කරනවා බුදුජානනාථගේ පැත්තට එහෙම නැත්නම් විවේකයේ පැත්තට විශ්‍රාමයේ පැත්තට හුදේකලාව පැත්තට බර ආතාරන පැත්තට ගෙවන පැත්තට වැය කරන පැත්තට මේ නිසා මේ ජීවිතයේදී භාවනා කරන කියලා මොනම අලුත් දෙයක්වත් හම් වෙන්නේ අපි මෙතෙක්කල් මිශ්‍රව කටයුතු කරපු එක මේකයි හරි දේ මේකයි මගේ අර්ථ සිද්ධිය සලසන දෙය කියලා මෙතෙක් කලුත් පොට්ටේට ගහ ගහ ගියේක හරියටම නිසකව අවෙක්කප්පසාදෙන් නොසැලෙන ශක්තියින් කරගෙන යන්න පටන් ගත්ත දවසේ සෝවාන් කියලා කියනවා. එතකොට බුදුන් කෙරේ නොසැලෙන සද්ධා වෙනවා. ධර්ම සංඝය කෙරේ නොසැලෙන සද්ධා වෙනවා. තමන්ගේ සීලය තමයි මෙතෙන්ට ගෙනාවේ කියන එක සීලයේ පිසල් නොසැලෙන සද්ධා වෙනවා. එතකන් කලබල කංකරච්චල් බර ඉසේකක්කුන් කොච්චර තිබුණත් ලාභ සත්කාර හොඳයි කියලා හිතවිලිකුත් එනවා. මෙන්න මේ දෙකෙන් කවුරු මොනවා කිව්වත් Taman කවදා හෝ ඒ විස්රාමයේ පිණිස විවිධකයේ පිණිස කටයුතු කරන දන්න අනුන්ගේ පරෝපදේශ රහිතව Tamanම ගිය දවසේ හැප්පෙන්න මොකක්වත් නැහැ. මේ දෙකම දැනගෙන වමනාවෙන් අමාරුවේ අමාරුවේ වැටෙන මනුස්සයාට දෙස් දෙනවා තමන්ගේ ශරීරෙම තමන්ගේ හිතම දෙස් දෙනවා උඹට ඕන තරම් මේ දෙක බේර ගන්න තියෙනවා ඔබ දිගටම කෑවේ වැරදි පැත්තමයි. අනුග්‍රහ කෙරේ වැරදි පැත්තමයි කියලා අත්තානුවාද බය වෙනවා. අනුමුද්දොස් කියන. පරානුවාද බයත් වෙනවා. අපායටත් යන්න වෙයි කියලා බය වෙනවා. දඬ නීතියටත් යට වෙන්න ඕනේ බය කියලා තියෙනවා. ඒ තියෙද්දිත් අපි ලාභ සත්කාර පැත්තට යනවා. දැන් මේක කියන විදිහට විවේකයේ තියෙනවා. විවේකයට ආසාවකුත් තියෙනවා. ඒක බුදුහාමුදුරු දීපේක නෙමෙයි අපේ හිතේ තියෙන එකක්. ඉතින් මේ දෙක අතර හැපි හැපි ඉඳලා ඉඳලා ඉඳලා තඩමාරු වෙලා වෙලාවක තීන්දුව කරනවා ඔය කාගෙවත් අහලා වැඩකුත් නැහැ කාගෙවත් දීප උපදේශින් ඇති වැඩකුත් නැහැ මම දන්න දෙයක් බුදු ආමරෝ කියන්නේ මම විතරනේ සෝපාකක් දන්න එක පටාචාරාවටත් තේරෙන එක සුනීතරත් තේරෙන එක බුදු ආමරෝ කියලා තින්නේ ඕකේ මහා ලොකු ගැඹුරක් මහා ලොකු සංකීර්ණතාවයක් නැහැ මේ දෙක පටලුවෙන් අරගන්න බැරිකම බේරුම් කරගන්න බැරිකම ඒක නිසා දෙකේ කලවම අතින් බලනකොට අපි සියල්ලම සමානයි. දෙක අනාගත්ත කලවංකම අතින් බලනකොට අපි සියල්ලම සමානයි. එක් එක්කත් අඩු වැඩි නැහැ. නමුත් මේ වැරදි ටික ඔක්කොම මම බුද්ධියට සින්න කරන කියනවා මම මේක නම් තන්නේ කර මගේ වැරද්ද. මට සාප වෙලා මදි මට ගුටි ගහලා මදි කියලා ඉතින් අර ඉල්ලගෙන බෙදාගෙන පරිප්පු වළඳන එක තමයි පෘ탁ජනකම කියලා කියන්නේ. ඉහළට යන තේනවා මේ විවේකයට කැමැත්ත ගිර වගේත් තියෙනවා. මයින්ගෙත් තියෙනවා. ඒ නිසා මමත් මේ කව එක එක නග ඔපිනියන් අහන්න යන්න එපා. තමන්ගේ විවේකේ තනා ගන්න. හුදේකලාව හදා ගන්න. විවේකේ හදා ගන්න. විශ්‍රාමයේ හදා ගන්න. එහෙනම් තියෙන ඇතුලේ තියෙන ක්‍රම විශේෂයක් කරලා සලකන එක විතරයි. ඒක නිසා Eh, ඉස්සල්ලාම් වෙලාවට එහෙම හුදේකලාවට යනකොට හිතෙන් ඉඳී තියෙනවා මේක මවාගත්ත දෙයක්ද හිත චිත්‍ර රූපයක්ද කියලා හිතේ ප්‍රශ්නයක් එන්න නැවත නැවත කරා නැවත නැවත කරනකොට ඒ විවේකයට යනකොට තමයි එතන එතන බර නිදහස් වෙන බව දන්නවනම් කවුරු ඔපිනියන් දුන්නත් ඇති වැඩක් නැහැ Taman තීන්දුව කරනකම් ඒක තමන්ගේ eh, බුද්ධියට සින්න වෙන්නේ තමන් තීන්දුව කරපු වෙලාවෙම ඒත් එක්කම ඒ විස්රාම ඒ විවිධකේ තමන්ට ලැබෙන්න පටන් ගන්නවා ඒ භාවනා කරන්නෙකුට ඇර මේ අවස්ථාව පෘථජ්ජනෙකුට නෑ. භාවනා කරන්නෙකුට දෙකම දොර ඇරෙනවා වරින් වර. විවිකටත් ඇරෙනවා. මේ පරගති පැත්තට හැරෙනවා. ඉතින් මේ දෙකම ඇසුරු කරන්න කියනවා පුළුවන් තරම්. ඇසුරු කරලා විවිකයේ පැත්තයි බර තියෙන පැත්තයි දෙක. බර හැල් වෙන පැත්තයි බර තියෙන පැත්තයි දෙකටම සමහිත වෙනකන් කරගෙන ගිය දවසට යාට මේ පැත්තට හරවනවා කියන එක එච්චර අමාරු නෑ. ඒ නිසා මේ භාවනාවකදී භාවනා වැඩමුළුවකදී අපි ලොකු දෙයක් පෙන්ලා දෙන්න යන්නේ හැම කෙනෙක්ම පින්වන්තයි හැම කෙනෙක් ළඟම පුද්ගලික කැපකිරීමක් වෙලා තියෙනවා හැම කෙනෙක් ළඟම නිවනට සුදුසුකම තියෙනවා කවදා හෝ Tamanටම Taman විශ්වාසය එනකන් ඉතින් අරයාගේ මුණ බලනවා දෙයියෝ මුණ බලාපන් කියනවා අරකේ අදිනවා මේකේ අදිනවා කොහොම යනකොට විශ්වාසය එනවා බය වෙන්න එපා ඒ නිසා මේ සෙන් බුද්ධහමී කියලා දෙනවා උඹලා දැනගත්තත් නොදැනගත්තත් සියලු දෙනාම නිවන කරා යන ගමනේ තමයි ඉන්නේ. කොහේ ගියත් අපි නැවත gedara බලා යන අපහු ගමනේ ඉන්නේ. නිසා ඒකට අනුග්‍රහ වෙන ටික Tamangeම අත්දැකීමෙන් දැනගෙන ඉදිරියට කරන්න. එච්චරයි. ඔකට පොදුවේ කියන දෙයක ලොකු උත්තරයකුත් නෙවෙයි. සාමාන්‍ය විග්‍රහයක් විතරයි මම මේ කරේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම කරන යෝගියෙක් මී එසේ කරගෙන යන විට විනාඩි 5කින් හෝ 10කින් පමණ පිම්බීමේදී දැනෙන තද බව, ගොරෝසු බව, චලනය සහ හැකිලීමේදී දැනෙන බුරුල් බව, සුමුදු බව, සෙලවීම අඩු වී හිස් බවක් දැනේ. සමහර අවස්ථාවලට භාවනාවට හිඳගත් විටම මම දැන් මෙතන හිඳගෙන සිටිනවා ඊ බලන විට හිස් බවක් දැනේ. මෙම අවස්ථාවේදී වාඩි වී සිටීමේදී දැනෙන පොළවට තදවීම දැනෙනමුත් වේදනාවක් නැත. මෙම තෙරපීම දෙස සමහර අවස්ථාවට බලාගෙන සිටිය හැකිමුත් සමහර වෙලාවට නොදැනීත් යයි. හිස්බව පෙනෙන අවස්ථාව සැහැල්ලුය. සෝදායකය. පැයකට වඩා කාලයක් සිටිය හැක. එම තෙරපීම දෙස බලා සිටිය යුතුද නැද්ද කියා පැහැදිලි කර දෙනමින් පින්දීමෙන් යුතුව ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. ඒ කියන්නේ බිම්බි මෑකිරවදී ආපනකොට ඒක සංසිඳනකොට ඒක විවේකයේ තියෙනකොට <coughs> වායෝ ධාතුවනේ. එතකොට මේ පොළවේ හැපෙන පටවි ධාතුවක් තේරෙනවා. ඒක බලන්න දෙපා. තම ඉස්සරහට යනකොට ඇඟේ උණු උණුසුම සිසිලසක් තේරේ. තේජෝ ධාතුවක් තේරෙන එක බලන්න දෙපා. එතකොට වැగిරෙන ගති, පිඩු කරන ගති, හොටු වැగిරෙන, කෙල වැగిරෙන ගතිත් පෙනේවි. ඔය කොයි එක ලැබුණත් ඔය හැම එකෙම එකම ධර්මතාවය තමයි තියෙන. නමුත් අපි ඉස්සර කරගෙන යන්නේ වායෝ ධාතුව නම් අරව පෙනුනට බලන්න එපා. මේ පෙන්ුණාට කමන්නේ බලන්න එපයි කියන එක පටලවා ගන්නවා. මේකත් පළවෙනි වාක්‍යෙම කියලා බණ මම පිම්බීම හැකිලිම කරන කෙනෙක් කියලා පටන් ගන්නවා. පිම්බීම හැකිලි වෙනදී බලන්න කියලා නේ කියන්නේ. පිම්බීම හැකිලිම කරන එකට කියන්නේ ගෙම්බා කියලා. හුම්බනවා අකුලනවා උගේ. මේකේ තියෙන්නේ ඒක නෙවෙයි. පිම්බෙනවා හැකිලෙනවා ඒක දිහා බලන එක. ඉතින් ඒ ඒ කරනවද කෙරෙනවද කියන එක පටලවාලා තේරුම් අරගන්න රිට්‍රීට් කීයක් කරන්න වේවිද කියලා හිතන්නේ. පළවෙනි වාක්‍යය කියනකොට දෙන මම පිම්බීම හැකිලිම කරන කෙනෙක්. මේක මේක අකර්මක වාක්‍යයට දාලා ලියනද මට තියෙන ඉබේ සිද්ධ වෙන පිම්බීම හැකිලිම බලන එකනේ. එතකොට එහෙම නැත්නම් මම පිම්බීම හැකිලිම බලන කෙනෙක් කිව්වනම් මම මේ අනම්මනම් වචන කතා කරන එක නෑ. නමුත් අන්තිමට ඒ අතරමැදි පේන තද ගතිය බලන්නද පේන්නද? කොයි දේ වෙනුවත් අකුසල් නෑ. කොයි එක බැලුවත් අකුසල්. කොයි දේ බැලුණත් හැල්ලුවක් තියෙන්නේ කොයි දේ බැලුවත් බරක් තියෙන්නේ ඉතින් එම්නම් අයි පිම්බි වැකිලින් බලන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා ලෝකේ අමතක කරන්න ඕන නිසා පිම්බි වැකිලින් බලන්න ඒකත් දුකක් තමයි නමුත් කන්දක් දුක් අයින් කිරීමට පිම්බි වැකිලිම කියන පුංචි දුක දිහා බලන්න ඒකත් ගෙවුනට පස්සේ ඒකත් නැති වෙනවා ඉතින් ගොඩක් දේවල් අතනමගදී පෙනේ පෙනුනට Tamanට කිසිම අකුසලයක් එකතු වෙන්නේ නැහැ බැලුවොත් මොක බැලුවත් අකුසල අහන්න ඇහෙන්න අහන දේවල් වලින් අකුසල් සිද්ධ වෙනවා ඇහෙන කිසි දෙයකින් අකුසල් සිද්ධ වෙන්නේ දැනෙන දැනගන්න දැනෙන දේවල් අකුසල් වෙන දැනගන්න ගියොත් අකුසල් හිතන හිතෙන ඉතින් මේක වෙන් කරන්න බෑ සතියෙන් බලන්න නේද මම මේ හිතෙනවද මට මම හිතනවද කියලා සතියෙන්ම තමයි විස්තර කරන්නේ ඒක ඇතුළෙම ඉන්න මොරකාරයා කියන්නේ නිසා මොනවා හිතුවත් අකුසල. ගැඹුරෙන් බලනවා. මොනවා හිතුණත් කිසිම අකුසලයක් නැහැ. හිතන්න එපා හිතෙන්න. මේ නිසා මගදී යනකොට හතර මා දහසුන්ගේ හැම කෙනාම හම්බ වෙයි. කවුරු බැලුවත් අකුසල් සිදුනම් පෙනුනට අකුසල් සිද්ධ වෙන්නේ මං හිතන්නේ මම මේ කියනකොට පටලැවෙනවා වැඩි වෙනවද? විසඳුම වැඩි වෙනවද කියලා මට විශ්වාස කරන්න බෑ. ඒ නිසා වාක්‍යයක් කතා කරන හැම වාක්‍යයකම පේන්න තියෙනවා අපේ දියුණුවක් තියෙනවා නැද්ද කියලා. අපිට කිසිම දෙයක් ප්‍රකාශ කරන්න බෑ. ඇතුලේ තියෙන කෙලෙස් ටික හෙලි කරන්න නැතු. මේ කතා කරන තණ්හාවෙන්ද මේ කතා කරන දිට්ඨියෙන්ද මේ කතා කරන මාන්නෙන්ද කියලා ඒ තුන ඕනේ වාක්‍යයක තියෙනවා. ඉතින් ඒක දෝෂයක් නෙවෙයි. ලෙඩේ අඳුරගන්නේ කොහොඳයි. නමුත් කිසි කෙනෙකුගේ උපදේශයක් නැතුව Tamanට මේක අඳුර ගන්න පුළුවන් දවසේ හරි නිදහස්. ඒ නිසා බලනවද, පේනවද, අහනවද, ඇහෙනවද කියන සකර්මක අකර්මක ભેදය කියන්න තියෙන්නේ. අකර්මකයි කියලා කියන්නේ අසංස්කාරිකයි කියලා. සකර්මකයි කියලා කියන්නේ සංස්කාර, සංස්කාර කියන්නේ කර්ම, සංස්කාර කියන්නේ චේතනයි වල ගෙවන්න වෙනවා. ඒක නිසා පෙනුනට කමන්නේ ඕන දෙයක් බලන්න යන්න එපා. බලනවා කියන්නේ ඉබේ පේන්න තියෙන දේන් අකුසල් රැස් කර ගන්න. එතකොට අල්ලපු ගෙදර රේඩියෝ එක දාලා තිබ්බහම ඇහුනට ලයිසන් ගන්න ඕනේ නෑ නේද? රේඩියෝ අයිතිකාරයෙන් ලයිසන් ගන්න ඕනේ. දැන් රේඩියෝ ලයිසන් තියෙනවද මන් දන්නේ නෑ. පෙනුනට ඇහුනට ලයිසන් ගන්න ඕනේ. ආණ්ඩුව අපිට ටැක්ස් කරන්නේ නෑ. පාරේ යනකොට මොනවා හරි පෙනුනට සද්දයක් ඇහුනට ටැක්ස් ගන්නෑ. ආණ්ඩුව ටැක්ස් කරන්නේ බලන්න කියලා. මොන දේ බලන්න කියලා ටැක්ස් කරනවා. ඒ නිසා බුදුහාමුදුරු කියන්නේ මේ නිකන් හම්බෙන දේ බලලා නිකන් හිටපන්. පෙනිලා පෙනෙන්නලා නිකන් හිටවක බලුවයි කියලා නම්බු කරන්නත් එපා බලන්න යන්නත් එපා. ඒ භාවනා ගමන යනකොට විවිධ ධාතු ලක්ෂණ පෙනේවි. පෙනුනට කමන්නේ නැහැ බලන්න එපා. ඉල්ලන්නත් එපා පෙනෙන්න කියලා. පේන දේ බලාගෙන අනේකයි තියෙන්නේ. නොසලී අනේකයි තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ අපව බවදුකේ නිදහස් කිරීම පිණිස අප මහා බුදුරජාණන් වහන්සේ අපමණ කාලයක් දුකින් දිසේක ඒ බුදු පියාණන් පෙන්වූ මාර්ගය අපට අවබෝධ කිරීම පිණිස වහන්සේ දරන උත්සාහය අති මහත්ය. විහිල් තාලුවෙන් පෙන්වා දෙන ගැඹුරු දහම රන් රුවන් වටී. මේ සියල්ල කිරීමට වෙහෙසෙන ඔබ වහන්සේට නිරෝගී සම්පත දීර්ඝායුෂ හා නිදුරු අනාගතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවායි පතමි. එසේම ඔබට සහාය වන කාන්ති සිල්වා මහත්මියටද තියෙන මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටද කම්පියුටරේ වැඩ ආදී කරන සියල්ලටමද තිසරණ සම්නින් මේ බුදු සසුනේදීම සත්‍ය අවබෝධ වේවායි පතමු. ප්‍රකාශයක් පමණයි. ඔය ඒක හෙටට කියන්න ඕන එකක් පොඩ්ඩක් වැරදිලා දැපැට දාලා තියෙනවා. කමන්නේ අපි ඊගා ප්‍රශ්නට යමු. ගර්ථ ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන විටදී මල්වතු මල් ගොඩවල් පෙනුනි. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා දෙතුන් නමක් බාගෙට සෑදූ නිම නොකල ගෙවල් ආදී දුටිමි. මෙසේ භාවනා කරමින් යන අතර ප්‍රදේශයම ආලෝකමත් ආලෝකමත් විය. එවිට මට සිතට සතුටක් හා ශරීරයට සැහැල්ලුවක් දැනුනි. ඊට පසු සෑමතැනම සුදු පාටක් විය. ඉන්පසු පිරිසිදු ජලයෙන් පිරි වැවක් දුටිමි. එදෙස බලා සිටන විට ජල බිඳු උඩට පැමිණ බිඳී ගියේය. මෙසේ පෙනීමට හේතුව කුමක්දයි පහදා දුන් මැනවි. ඔබ වහන්සේට නිරෝගී සම්පත හා දිගාසිරි පතමි. මේ සංඥාවල් එක එක සංඥාවල් එනවට කිසිම හේතුවක් නැහැ සංඥාවල් වල මේව ගැන හිත කරදර ගන්න ගත්තොත් අකුසල් රැස් මේ කොයි දේ ආවත් අහසේ යන බලාකුළු වල හැඩයක් පණිවිඩයක් මොකුත් නැහැ ඒක ගෑවිලා නැහැ ඔහේ පාවෙන චෝක අල්ලගෙන අපි ෆොටෝ ගහගෙන පිටිවල ගහගෙන දිහා හිටියට වැඩක් නැහැ බලාකුළු හිටින්නේ නැහැ ඒක යනවා ඒ වගේ විවිධ සංඥා එනවා රූප අතාරපු එක නයි ඊකට එක්ක වේදනාවල් නැත්නම් සංඥාල් නැත්නම් සංස්කාරාල් නැත්නම් ඉතින් මේ සංඥා අල්ලන එකන ඒක ලස්සන sannivedanaya කරනවා. තව කෙනෙකුට ඒක සංඥා මාර්ගයෙන් sannivedanaya කරනවා. ඒ කියන්නේ මේ අපුරුදු කෙරුවොත් ඉස්සරහට තේරෙයි මේවාගේ දක්ෂකම තමයි දැක්කට නොදැක්කසේ ඉන්න. යමක් ඇහුණට නෑ වුණාසේ ඉන්න. දැනුණට නොදැනුණාසේ ඉන්න. ඒක ලොකුම ලොකු ඉන්ද්‍රිය සංවරයක්. නැත්නම් මේ දකින්න දේවල් වල ව්‍යංජන අන ව්‍යංජන අස්තර විස්තර අංග ප්‍රත්‍යංග හොයන්න හදනවයි කියලා කියන්නේ අහ කන නයි ඔඩක් වේදාගෙන ඉල්ල තමයි. ඉතින් මේක සුබද කියලා අහනවා අසුබද කියලා අහනවා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා අහනවා ඒ හැම එකෙම වෙලා තියෙන්නේ මේකෙන් දුක් කරදර ගන්න තියෙන ආසාව. මේ වගේ හිත් කරදර ගන්න තියෙන ආසාව. මෙවුවා ඇඟේ ගා ගන්න තියෙන ආසාව. මේ හොඳ නිසා හොඳයි. තමයි නරකෙවත් පේනවා. නරක දැක්කත් හොඳ දැක්කත් දැක්කට නොදැක්කසේ. ඇහුණට නෑ වුණාසේ කටයුතු කරන්න පුළුවන් බවයි බුදුරජාණන් කියන්නේ දිත්තේ දිත්තමත් සම්භවිසති සුතේ සුතමත් සම්භවිසති මුතේ මුතමත් සම්භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත් සම්භවිසති ඒක පුහුණු කරන්න ඕනේ නැහැ ඒක තමයි හැටි ආනේක සමාදන් වෙන්න මේවා දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන් ඒ කටුකුරුන්ගේ ඥානන් සංස් කියන්නේ ඇහි රූප නොරැඳේ කනේ සද්ද නොරැඳේ කයේ දැනීම් නොරැඳේ හිතේ හිතවිලි නොරැඳේ ඒ නොරැඳෙන පැත්ත ගත්තාම හරියි නැත්නම් ඇහැට ලැබෙන රූප සීරම් ෆොටෝ කරන්නයි වීඩියෝ කරන්නයි ගත්තොත් බිත්ති මදි gedera තියෙනවා. ඇහෙන ශබ්ද සීරම කරන්න පටන් අරගත්තොත් අහන්න වෙලාවක් නැත්තරම් තියෙනවා. මේ දැනිච්ච දේවල් සීරම ගැන ලියන්න පටන් අරගත්තොත් එහෙම විකාරයක් වෙනවා. මෙව යන්න ඉන්නේ මේ යන කට්ටියගේ අතින් අල්ලන්න ගියාම එයත් අකමැත්තෙන් ඉන්නේ ඊට පස්සේ දුකක් එනවා. ඒ නිසා දැන් හිතන්න රූප ගෙවම් කරලා තියෙන්නේ දැන් මේ සංඥා මට කරදර කරනවා. මේ හාල් මල්ලට යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් ඉතින් හාල් මල්ල නොබල විසිකර කියලා නේ කියලා තියෙන්නේ. දැන් මේ යකඩ මල්ලට ගුල්ලෝ ගැවුවට හාල් මල්ල ගුල්ලෝ ගහලා නැතු ඇති කියලා ඒක තියාගන්න. නිසා අරක විසිකරපේකන මේකත් විසිකරන්න හැබැයි මේක කමඨහන් සුද්ධ කිරීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. නැත්නම් ඕව නැකත් බලනවා. සුභ අසුභ බලනවා. හීන බලනවා. ඒව තමයි අපි කර කර ඉන්නේ. බුදුරජාණන් කියනවා බබයි බේසමයි දෙකම කන්දෙන් පල්ලට විසිකරපන්. බබා තියාගෙන බේසමයි වතුරයි තියාගන්න නැතිව බබත් එක්කම විසිකොල දාපන්. අමාරුයි. වදාගත්ත බබානි. ඉතින් කොහොමද බබත් එක්ක විසි කරන්නේ? මේ විසි කරන්න වෙනවා. ඈලේ පොළ මැණිකේ වනේ දාලා කෙටුවේ. බබා ඒ වගේ තමයි මේ බබාලා ඊට වැඩිය අමාරු. මේ අර මේ සංඥානේ ඉතින් මොකද කරන්නේ? ඉතින් මේ ගමන යනකොට ඒ ටික නැතුව ඉදිරියක් කරන්න බෑ. ඒ නිසා බර ගන්න එපා. වේදනාව වලින් බර ගන්න එපා, සංඥා වලින් බර ගන්න එපා, සංස්කාර වලින් බර ගන්න එපා. පුහුණුවක් ඒකේ තියෙන ඉන්ද්‍රිය සංවරයක් තියෙයි. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සමාධිය තුල වරාණ තුල තියෙන ආශ්වාස ප්‍රශ්වාස වායුව නාම රූප වශයෙන්ද රූප වේදනා සංඥා සංකාර විඥාණය පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලමින් විදර්ශනා කරමි. මාර්ගඵල ලැබෙන තුරුම එම ආනාපාන සතිය පමණක් කිරීම සුදුසුද? නොයසේනම් වෙනත් කමඨහනක් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ගෙදර යන්න ඉස්සලා මුරුකු පැකට් එකක් ගෙනියන්න වගේ ගෙදර යන්න ඉස්සලා කමඨහනක් අරගෙන යන්න කල්පනාව තියෙනවා. මේ දීපේක හරින එක ගෙවුනා ඊගාව කමටහන ගන්න කියලා. ගිය පාට ඉස්සෙල්ලා මෙතන රිට්ටි දෙකට විතර ඉස්සෙල්ලා අන්තිම වෙලාවේ කතා කරන වෙලාවේදී ඔක්කොමලා කතා කරලා ඉවරයි අර ඒ නෝන මහත්තයෙක් මයික් එක අරගෙන කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ භාවනාවේ මට සතුට නිසා මම මේ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒශාන්ලගේ විතර භාවනා කරලා භාවනා කරේ බණ කියලා ඉදිරියට එනකොට මම ඔබ වහන්සේගෙන් වැඳලා ඇහුවා ස්වාමීන් වහන්සේ මේ ආනාපානේ විතරක් කිරුවොත් ඇද්ද කියලා. මට බණ අහනකොට තියෙන්නේ මේ ආනාපාන තුල සේරම තියෙනවා කියලා මං හරිද කියලා ඇහුවයි. එතකොට මං කළු මේ මමු මොනද මෝඩ එළදෙනට යන්දන් ඒකවත් තේරුණා නම් ඇති කියලා මම ගියාලු යන්න. එදාලු බණ ඇහුනේ. එදා ඉඳලා මම රිට්‍රීට් කරා දැන් නම් තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ බොහෝ දේවල් වල නෙමෙයි සත්‍ය දිනේ මේ මෝඩ අමු එළදෙනට මේ ආනාපානේ සියල්ලම තියෙනවා කියලා තේරුණා අන්න හරි. දැන් වෙලා තියෙන්නේ ඒක ඉවරයි ඊගාව එක මොකද්ද කියලා. ඒ නිසා ඉස්සලා කියන පංච උපාදානස්කන්ධ වචන කියනකොටම තේරෙනවා පටලවාගෙන තියෙන්නේ. ඒ නිසා අරමුණක් ගන්න, ගෙවෙනකම් භාවනා ගන්න, ගෙවෙන තැන සෝවන් වෙනවා. එච්චරයි සාමාන්‍ය සරල ක්‍රමය. ඔය ගෙවා ගන්න බැරි කමයි ප්‍රශ්න තියෙන්නේ. අපි ගිහුණයි කියලා හිතුවට ඒක ගෙවිලා නැහැ. ආයෙන්න අරින්න ආයෙ ගෙවන්න ආයෙන්න අරින්න ආයෙ ගෙවන්න රත්තරණක මල අරින්න වගේ කරගෙන කරන ගියාම ආනාපාන සතිය ඇතුළත සීලු කාරණා අංග සම්පූර්ණ වෙන බව ආනාපාන සති සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඉතින් මම මතක් කරේ ওই ඉත ඉස්සලත් වගේ ප්‍රශ්නයක් අහලා මම දීපු උත්තරේ මොකද්ද මේ මෝඩ එළදෙනට යන්තම් ඒකවත් තීරණ නම් ඇති කියලා. මේ එළදෙනෙද්ද හරකෙද්ද කියන්න බෑ. මේක අහලා තියෙන්නේ. මොකාටුණත් ඔච්චරයි කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට වසර 4කට ඉහතදී මගේ ජීවිතය පවා නැති වෙන තරමේ රිය අනතුරකට මුහුණ දුන්නෙමි. ඒ මොහොතේ මම අද්දුටුවා ශනිකව මරණයට පත්විය හැකි ආකාරය. මෙම සිද්ධිය මගේ ජීවිත පැවැත්ම වෙනස් අතකට යොමු කළ අතර බොහෝ දේ කිරීමට නොව ජීවිතය සරල කරගත යුතුයි තීරණය කළෙමි. මා මරණයට බිය නොවෙමි. මේ වන විටත් මාගේ ආමංගල්‍ය සැලසුම් කර හමාරයි. එමෙන්ම මා මගේ මృత ශරීරයේ නිසි කටයුතු සඳහා බ්‍රිතාන්‍යයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයට පවරා දී ඇත. මගේ එකම සිතිවිල්ල වන්නේ මගේ අවසාන මොහොත කෙසේ වේවිද යන්නයි. මා මගේ අවසාන හුස්ම රැල්ල සිදුවන මොහොතේ ඊටමත් සාමයෙන් සිටිය යුතුයි. මගේ මරණ මංචකයේදී සීපත් වීම සඳහා යහපත් කරුණු කීපයක් ලයිස්තුගත කර ඇත්තෙමි. ඒ අතර මාගේ දෙමාපියන් උතුම් ජයශ්‍රී මා බෝධින් වහන්සේ දක්වන ලද ගෞරවාදර හැඟීම උපකාරක නිම්බස් ඔවුන්ගේ 50 වෙනි වර්ෂ පූර්ණ සමරමදී පින්කමට සහභාගී වන සියලුම සංඝයා වහන්සේලාටම අටපිරිකරක් බැගින් පූජා කිරීම කැල්ගරි නගරයේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සූදානම් කර ඇති බෝධින් වහන්සේ නමක් ආදී ඇතුළු කොටගත් පින්කම් රැසක් වේ. ඔබ වහන්සේගේ පළමු ධර්ම දේශනාව සවන් දීමෙන් පසුව මට හැඟී ගියේ මේ සියල්ල ඵල රහිත මතු පිටින් පෙනෙන දේවල් පමණක් බවයි. එසේ හේයින් මම මගේ භාවනා හැකියාවන් වර්ධනය කරගනිමි. මට ඔබ වහන්සේගෙන් දැනගැනීමට ඇත්තේ මෙම ලයිස්තුව එසේ තිබියදී පුහුණු කරමින් භාවනාව වැඩි දියුණු කිරීමද එසේ නැතිනම් ලයිස්තුව පසක තබා දැඩි ලෙස භාවනා යෙදීමෙන් සතිය දියුණු කිරීමද මගේ අවසාන සසුන් රැල්ල පවතින අවස්ථාව සාමයෙන් පිරි එකක් බවට පත් කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ බෝධියම වේවා. ජීවත් වෙනකොට සාමයෙන් ජීවත් වෙනවා නම් මරණය සාමයි. ජීවත් වෙන්නේ ක්‍රෝධමාන ඊර්ෂ්‍යාවලින් පිරීලා නම් අවසාන වෙලාවත් එච්චරම තමයි. ඒක නිසා ඒකට දෙන උපදේශය තමයි මරණේ නිතරම සීපත් කරන එකේනා සතුටින් ජීවත් වෙනවා. ඊර්ෂ්‍යා කරන්න යන්නේ නැහැ කාටවත් ක්‍රෝධමාන කරන්න යන්නේ නැහැ එලඹි ගතිය තියෙනවා යාට. යාට සංවිගේ පාරන නිතරම මරණ දීපත. ඒ නිසා යා සතුටින් ජීවත් වෙනවා. සතුටින් ජීවත් වෙනවා සතුටින් මැරෙනවා. මරණය අමතක කළා මම සදාකාලික කවදාකවත් මැරෙන්නේ නැහැ කියලා ඉන්න මිනිහා ඕන තරම් ක්‍රෝධමාන ඊර්ෂ්‍යා කරනවා. ඒ නිසා මරණ මොහොතේ ඊටාම දුක්ඛිතයි. ඒ නිසා සරුවත් chance සඳහන් කරන අමෘතයේ තියෙන හොඳම පණිවිඩය තමයි මරණානුස්සතිය. නිතරම සිහිපත් කරන්න මම මෙරි මෙරි උපදිනවා. ඒ වගේ මේ කාන්තේව මරණයනවා කියලා සීපත් කරන මනසට කාටවත් ඊර්ෂ්‍යා කර කර ඉන්න. එහෙම නැත්නම් කවුරුත් හදන්න. එහෙම නැත්නම් කවුරු හරි අපිට හදන්න හදනකොට යටත් වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කිට්ටුම ක්‍රමය අමෘතයේ තියෙන කිට්ටුම උත්තර තමයි මූර්තිය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මරණය සීපත් කෙරේ. නිතරම මරණය සීපත් කරන්න. එතකොට ඒ කෙනාට මේ ගොඩ ගහන දෙයක්වත් අඩු උනායි කියලා වැඩි උනායි කියලා දෙයක් නැහැ. මේකෙදි ওই තියෙන ලයිස්තුව අව탁සීරු කරන නිසා තමයි අද ධර්ම දේශනාවේදී මුල් කොටස විශේෂයෙන් මතක් කරේ අපි දානයේදීත් නිවන තියෙනවා. ඒ නිසා දාන දීපු දේවල් වල අපිට නිවනේ සංඥාව තියෙනවා. රූප ධර්ම ගෙවන් කිරීම නිසා ඒ නිසා පාරට බැහැපු හැම කෙනෙක්ම කරන හැම වැඩක්ම නිවනට හේතුකාරකයි. එන්නේ එන්නේ එන්නේ එන්නේ නිවනේ තියෙන ක්‍රමේ තමයි අධිකුසල් වැටෙන්න පටන් ගන්න. ඒක අධිකුසල එනකොට අර කරපු සාමාන්‍ය කුසල් වල ආනිසංස වාරයක් නිසා තමයි අදි කුසල ලැබෙන්නේ. අරව ප්‍රතික්ෂේප කරන්න එපා. අපි අයනු ආනුන කිව්වේ නැත්තම් කිව්වේ නැත්තම් අපිට වාක්‍ය වචනයක් හදාන්න බෑ. වාක්‍යයක් හදුවේ වචනයක් දන්නේ නැතුව වාක්‍යයක් හදාන්න බෑ. වාක්‍යයක් හදා නැතුව පරිච්ඡේදයක් ලියන්න බෑ. පරිච්ඡේදයක් නැතුව අපිට රචනයක් ලියන්න බෑ. රචනයකින් තොරව අපිට අදහසු මාරු කරන්න බෑ. ඉතින් අදහසුර කාර්ය කරන මට්ටමෙත් අයන්නේ අරතරම් වටිනාකමක් තියෙනවා. නිසා නිවන් ගමනේ අන්තිම කෙලවරේ ගණ්ඩම දෙයක් නෑ තියෙන්නේ පටන් ගන්නමේ තමයි. අපි පටන් ගත්තේ දන් දීලා තමයි. නමුත් මතක තියාගන්න දන් දෙනකොට තේරෙයි සිල් රකින්න එක ඊට වැඩිය වියදම් අධික ලේසි වැඩක්. සීලයට වැඩියත් හරිසු වේලවන දෙයක් වෙනවා සමාධි භාවනාව. ඊටත් වඩා හුදු කටිම ගෙද හුදු විප්ලවීය චින්තනය පමණමයි විපස්සනා කරනවා කියලා. තමම තේරුම් ගන්න දෙන මොනවද ඉතින් කරණ දැන් තියක් නැහැ නේ. දැන් ඉතින් උදේ ඉඳලා හැන්දෑනකම් සතියින් ඉඳයි තියෙන්නේ. ඉතින් මේක බැරිද කියලා බලන එකයි තියෙන්නේ. හැබැයි ඒකට ඔක්කොට මුල් වෙන්නේ අර දානේ තමයි. මේක පහත් කළ සලකන්න එපා. නමුත් ඒක එන්නේ විපරිණාමයටපත් වෙනවා. ඒ කරන්නේ රූප දාන දැන් නාම දාන කරනවා. එනිසා මෙහෙම කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා මේ මුල් මුල් වෙච්ච හැම අත්තරක්ම හැම කටයුත්තක්ම අනිවාර්යෙන් පස්සෙන් පස්සෙන් එන වැඩවලට එක එක ක්‍රමවලට උපනිශ්‍රේ වෙනවා. හේතුපච්චය ආරම්මනපච්චය කියලා ප්‍රත්‍ය වෙන හැටි 24ක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඉතින් මේ වගේ එක සැරයක් මැරිච්ච එක දෙවෙනි සැරේ මැරෙන එක ගැන උච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේද? දැන් මැරිලා නින්නේ. එකපාරක්වත් මැරිච්ච නැති උන්ට දැන් ඊට වැඩි ප්‍රශ්නයක් නෑ අපිට වගේ. මටත් එක දවසක් මතකයි පපුව බිම ඇනිච්ච වෙලාවක මට සිහි නැති වුණා. පොඩි කාලේ ඒ වෙලාවේදී පොඩි අය හොද වෙලා අතගාලත ගන්නක පාට මට තේරුණා ආයෙත් 50යි කියලා. මම ඒතකොට කියන්න දෙන්නේ මොකද උනේ කියලා. ඒ වගේ මේ මරණ වේලාවේදී සාමචේතන කවදාකවත් ගන්න බෑ ජීවත් වෙන ටිකේ සාමචේතන නැත්තම්. එනිසා පුළුවන් තරම් මොන කොහොමද කියන්න තියෙන්නේ. ඕනම දෙයක් කැප කරන්න සාමය වෙනුයි. ඕනම දෙයක්. මොනම දෙයක්වත් ඉතුරු කරන්න දෙයක් නැහැ. ඒ ඒ ඒ සාමයේ තියෙන පුංචි වටන මහා වටනාකම දන්නවනම් අපි ළඟ තියෙන ඕනම දෙයක් අප කරලා. ඒකල ඒ මනුස්සයා සාධාරණවත් අසාධාරණවත් මම දුනත් යනදත් සාමයේ වෙනුවෙන් පිච්චි දෙයට අතහැලා දාලා ඉන්නවනම් ඉතුරු වෙන්න දෙයක් නැහැ. එහෙම නැතුව කොච්චර ලයිස්තු කටපාඩම් කරන්න ගියත් අවසාන වෙලාවේ මොකා එළියට එයිද කියලා කියන්න බෑ. හොඳයි මේ වගේ කටයුතු කරන එක හොඳයි ඕනේ Nissan වලට කීයක් හරි දෙනවා නම් ඒත් හොඳයි. නැත්තම් මේක කරගෙන යන්න බෑනේ අප්පා. ඒ මේ පැත්තට සල්ලි ටික විසි කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙන් උදව් වෙයිද නැද්ද කියලා යුවනම් විශ්වාස කරන්න බෑ. උදව් වෙන්නේ ඕනම දෙයක් අප කරලා හිතේ සාන්තිය තියාගන්න. හිතේ විස්රාමයේ තියාගන්න. හිතේ හුදේකලාව තියාගන්න. හිතේ පිරිච්ච ගතිය තියාගන්න. සාමී ඉච්චර අමාරු දෙයක් නෙවෙයි. අවුරුදු 6 වෙනකන් ඕක තමයි හිතේ තිබුණේ. මේ දැන් තමයි යෝග නැති වෙලා තියෙන්නේ. ඒ නිසා ඉච්චර ඒක අලුතෙන් වන්න දෙයක් නැහැ. ඒ මැරිලා ඉපදිච්ච කට්ටියගේ ලකුණු තුනක් පිටු කරලා තියෙනවා. ජීවිතේක සැරයක් හරි ඒ මරණ සන්නද්දකම දැක්කම ඒ මනුස්සයා ඊට පස්සේ කවදාකවත් තව ජීවත් කෙනෙකුට වෛර කරන්නේ නැතිලු. තව ජීවියෙකුට වෛර කරන්නේ නැහැ කියලා. දෙක මම කාලකන්ණියෙක් කියන වචනේ ඊට පස්සේ කියන්නේ නැහැ කියලා. අපි හුඟක් වෙලාට සාප කරගන්නේ අනේ මං වගේ කාලකන්ණියෙක් මේ ලෝකේ මේ මරණ පැය අත්දැකීම ලැබ කට්ටිය නේද? තුන කොච්චර වයසට ගියත් අලුත් ශිල්ප ඉගෙන ගන්නවා අලුත් භාෂා ඉගෙන ගන්නවා කිසිම දවසක වෙහෙසක් පෙන්වන්නේ නැහැ. ඊගාට කරන්න තියෙන දේ ගැන දැන් මං වයසයි මට බෑ එව්ව නැහැ. මේ ලකුණු තුන ඕලන්ද රටේ කරපු පරීක්ෂණ අනුව National Telegraph Magazine එකේ පළ කරලා තිබුණා. මරණපය අධ්‍යක්ීම් ඇති කර මිනිස්සු හැම වෙලාවෙම නිර්මාණශීලී. හැම වෙලාවෙම අලුතින් ඉපදිච්ච කෙනෙක් හැදෙන්න කැමති. තව කිසිම කෙනෙකුට ජීවත් වෙන සතෙකුට වෛර කරන්නේ නැහැ. තමන්න තමන් කාලකණ්‍යා කියාගන්නෙත් නැහැ. ඉම්මේ ඇතිනේ අප්පා. ඒ නිසා මැරියව් එච්චරමයි කියන්නේ. මැරෙන්නමයි තියෙන්නේ. ඕම හරි කරලා හොම්බට දෙයක් හරි යන්න හරි ගමන්නේ මරන්න තියෙන්නේ. මැරිලා ආයෙ පණ දෙන්න ඕනේ. දීලා කියන්නේ ඔය මේ මේ ජීවිතේ කරන බයිලා නාඩගම් එකක්වත් මරණයට වැඩක් මරණය පැත්තෙන් බලනකොට මේ මොන මොන දඩයක්ද මේක මොන වදයක්ද මේක මොන බරක්ද මේක අයියෝ ඕකන ආඩම්බර වෙන්න එපා හැබැයි අපිත් එක්ක සමෝසේ එක පොළොව හදා බෙදාගෙන ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හැම සතෙකුටම හැම කෙනෙක් එක්කම ඒ ඒ හැම කෙනාගේම අයිතිවාසිකම් අතක් වෙන විදිහට කටයුතු කරන්න පුළුවන් නම් ඕකට තමයි සාමිකයන් ඔය සාම වෙන නැව් වලින් ගෙන්න දෙයක් අ සුපර් මාකට් එකේ තියෙන එකක් පිට රටින් ගෙන්න එකක්වත් නෙවෙයි. අපිත් එක්ක ඉන්න හැම කෙනෙක් එක්කම සමාව දීලා සමාව ඉල්ලගෙන ඔය අවුරුද්දනේ ඉන්නේ. වෙච්ච සමා පමා ගැන නැවත සමාදෙන ගතියක් බුලතේ තිබේ කියලා දෙන බුලත් අතක් දීලා අපිට සමා වෙන්න කියලා කියන එකයි තියෙන්නේ. ඒක පුරුදු කරන්නේ නැතුව අනුරාධපුරයේ මේ පහම්පත්තු කරවට වැඩි හරියන්නේ හරියනවා නරක නෑ මේක හරි ලේසි වැඩි ඕනම කෙනෙකුට මට සමා වෙන්න මම අතින් වැරද්දක් වුණා නම් කියලා හදා බෙදා ගත්තට පස්සේ ඉවරයි ඒක ටික දවසකින් එනවා ඔය යන කෙනාට එච්චර කල් යන්නේ නැහැ ඒක එන්න ඒක ආවට පස්සේ නිවන් ලබන්න ඕනේ ආයේ ආයේ වෙනම නිවනක් ඕනේ හැමදේම එතන එතන එතනද ඒ ගනුදෙනු ඉවර කරගෙන ඉවර කරගෙන යන්නේ. අරයත් එක්ක මේක තියනවා මෙයාට මේක තියනවා ඒ ඒරියස් මුකුත් නැහැ ණය මුකුත් නැහැ ඉවර කරගෙන යන එකයි තියෙන්නේ. නිකන් නිලුම් පතේ තිබ්බ වතුර කඳුල වගේ හලල යන්නේ ඉන්න එකයි තියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වඩන විට කීප සැරයක්ම ඇම්බ පාට ආලෝකයක් පැතුණා. හේතුවක් තිබේද? දීර්ඝාෂය හා සත්‍ය අවබෝධය ලැබේවා. ඉතින් ආ හේතුව තමයි. හේතුවර කියන්නේ තියෙන හේතුව තමයි මතුවෙන මතුවෙන එක අල්ලනවා. ඉතින් ඒකට ඉස්සරහට ගමනක් නැහැ නිසා එන්න පාට ලෝකේ තියෙන ඔක්කොම මතුවෙච්චා. ඇහෙන ශබ්ද සියල්ලම ඇහිච්චාවේ. දැන්න දැනෙන සේරම අහුවෙච්චාවයි. තමන් ගත්ත පාර දිගේ මොනවද ඒවා දැක්කට නොදැක්කසේ දිගට යණ්ඩයි කමට අනුසුද්ධ වෙන්න ඕන. මේක හොඳයි කියන කරුණුත් තියෙනවා මේක නරකයි කියන කරුණුත් තියෙනවා. මොක ගණන් නොගෙන සිටීම තමයි විපස්සනාවෙන් කරන්නේ. ඒකට කමටහන සුද්ධ කරනකොට ගන්න තියෙන්නේ මතක තියන්න ගාලල්ලා කියන්න පුරුදු වෙන්න. මොන දේ දැක ගාලල්ලා. මොන වැවුණා ගාලල්ලා. මොන රිදුනක් ආව ගාලල්ලා. ඒ ගාලල්ලා නැත්තම් ගණන් ගන්න දෙයක්. ඔය ගණන් ගන්නවා කියන තමයි භාරය කියලා කියන්නේ. භාර සූත්‍රයේ තියෙන්නේ ඔක්කොම දා ගන්නවා මල්ලේ. ඔය යකඩ පිස්සු දකලා තියෙනවා. මොන යකඩ කෑල්ල දැක්කත් දා ගන්නවා කරේ එල්ල ගන්නවා යතුරු එල්ල ගන්නවා මට ටිකක් තිබුණා ඒක පොඩි කාලේ ඒක නිසා මම දන්නවා නුවර හිටියා එකෙක් උගේ ඇඟ පුරාම දැල් දාගෙන එල්ලගෙන ඒ හොල්ල හොල්ල තමයි යන්නේ මුළු ඇඟම මජන් මුළු ඇඟම ග්‍රීස් ගාගෙන යකඩ විස කියලා කියන්නේ පාරේ කාන්දා කැලක් වගේ පාරේ මොනවද තිබුණත් දාගන්න ඒ වගේ තමයි භාර සූත්‍රයේදී අපි පේන ඇහෙන ඔක්කොම මල්ලේ දාගන්න තියාගෙන ඉන්න තැනක් නෑ අපිට තියෙන මෙමරි කැපැසිටි එක බොහොම සීමිත ප්‍රමාණයක් මේ මේ කන්ට්‍රෝල් මේ මේ කම්පියුටර් එකේ මට්ටම බැනපුවා ඔක්කොම ඕවර්ෆ්ලෝ යනවා ඒ නිසා මේ එකකට විශේෂත්වයක් දෙන්න එපා එතකොට ඒකෙන් සංසාරෙ දික් වෙනවා සියල්ලටම සමතන දෙන්න සමතන දීලා ඔක්කොම දියා ගාලල්ලා කියන්නේ අනේකයි තියෙන්නේ ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව පටන් ගැනීමේදී මූණේ බෙල්ලේ කූඹි දුවනවා වගේ කටුන අනිනවා වගේ දැනෙනවා. ඊට පසු මල්, චේතිය ආදී පෙවුනා. මේවාට අර්ථයක් තිබේද? සාමාන්‍යයෙන් නිවන් සුව ලැබේවා. තුන්වෙනි ප්‍රශ්නේ. මේ මේ මේ සජීවරය හැමෙන තුන්වෙනි ප්‍රශ්නේ මේ පේන සංඥා අල්ලාගෙන අර්ථයක් තියනවාද කියලා අහන්න හදනකොට අපි ඒවට අර්ථයක් දීලා බරක් කරගන්න. අර්ථයක් දෙන්න නතර වෙන්න ඕන. එනේන එකට යන්න හදනවනම් නතර වෙන්නේ නැතු ඉදිරියට යන්න පුළුවන්. අර්ථ දීම සදා නතර වුණොත් වෙන්නේ ගමන බාධායි. ඒ නිසා මේව ගණන් නොගෙන යෑමට තමයි අපි මූල කර්මස්ථානයක ඉස්තර තියාගෙන ඉන්නේ. ඒ වගේම පෙනුනට දුන්දක්කා වගේ ඉන්න පුරුදු වෙන එක තමයි තුන්වෙනි වතාවටත් කියන්න තියෙන්නේ. දීර්ඝ ප්‍රශ්න ප්‍රශ්නයක් සහ කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා වෙන වශයෙන් කියන්නේ පූජනීය ලොකු ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාවේදී පරයන්ක භාවනාවේදී මට වැඩි වශයෙන් මාහට බාධාගෙන දෙන්නේ මනින්ද්‍රයයි. අනිකුත් ඉන්ද්‍රිය මැත්තේ සිත දීමක් සිදු නොවේ. සිතට ඇතිවන නොඑක් කල්පනා අනාගත සැලසුම් කල කී දෑද පිළිබඳව කල්පනාව නිසා භාවනාවේදී නොඑක් පිට අසාර්ථක වේ. මේ දිගු කලක් සිට පවතින ගැටලුවකි. සිත මේ මේ මොහොතට ගෙන ඒමට දැඩි ආශාවක් කළ යුතුය. එහෙත් මේ මොහොතේ සිත පවතින්නේ ඊටා ටික වේලාවකි. මේ පවතින මොහොත සුවයකි. නමුත් එහි දිගු පැවැත්මක් නැත. මීට අවුරුදු 8කට පෙර නාවිනේ ලොකු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වැඩිම අදාළ කමඨහන් ලබා දුන්නේ. නමුත් අනිකුත් භාවනාවන් කරන් ඇතුළේ ධාතු මනසිකාරය, පටික්කුල මනසිකාරය, මෛත්‍රිය වැඩිම තරම් ආනාපාන සතිය මට පහසු නොවුනි. එයින් ඒ වැඩිම අත්හැර දැමීමි. වහන්සේගේ දේශනා ඇසීමට ආරම්භා දැනට මාස 4ක් පමණ වේ. භාවනා උපදේශවල දිරිගන්වන සුළු බව නිසා මෙහි පැමිණීමි. එසේ පැමිණීම නිසා සක්මන් භාවනාවේ යම් ප්‍රගතියක් ඇති කර ගැනීමට හැකි විය. එහෙත් තාමත් ආනාපාන සතිය වෙත ළඟා විය නොහැක. සිත එක් අරමුණකට නොපැමිණි තැන එය කෙසේ කරන්ද යන්න ගැටලුවකි. ඉතින් මේක ප්‍රශ්නේ අහන්නෙත් මනින්ද්‍රියමයි උත්තර දෙන්න හදන්නේ මනින්ද්‍රියමයි. ඒක නිසා හොරා ගැම්මෙන් පේන ඇහිල්ලක් තියෙනවා. ඒක නිසා ආනාපාන සතිය බලන්න යන්න එපා. මේ ඉඳගෙන ඉඳගෙන ඉන්නවද කියලා බලන්න. ඒකට වැඩි ලේසි වැඩක්. සක්මන්ට විතරයි වැඩි ටිකක් අමාරු තියෙන්නේ. ඒක නිසා මේ වගේ මේ වගේ අය හරියට මේ ඔය ඔය චරිතවල හැටි පුංචි දෙයක් අල්ලන්න හදනවා. ඉතින් සරුවචනංශ කියන්නේ මේ චරිතවල පුංචි දේවල් අල්ලන්න බෑ. ලොකු දෙයකට පටන් අරගන්න. ලොකු දෙයකට නම් ඒක හිත තැම්පත් වෙන්න ආයේ. කියන්නේ ලීසි වැඩක් නේ. මම මෙතන ඉඳගෙන ඉන්නවා. නැත්තම් සක්මන් කරනවා. එහෙම කරලා කරලා පැය ගාණක් ඉඳගෙන ඉන්නේ මේ සැපය. එහෙම නැත්තම් ඉඳගෙන ඉඳිල්ලේ තියෙන සමබරකම, ලිහිච්ඡ ගතිය, ඒක ඉලෙච්චර අමාරු නෑ. එතකොට මනින්දියත් එක නඩු කියන්න ඕන කමකුත් නැහැ. හිත පිට යනවා කියන දෙයක්වත් නැහැ. හිත පිට යන තර යන්න අයින ප්‍රශ්නේ නැහැ. උඹට මේ ගේ හදලා තියෙනවා. ගෙට වරින් උඹට යන්න ඕන නම් ඵලයක්. ගෙට આવොත් කකුල් දෙක හොදලා නතර කර ගන්න සුදුරෙද්ද දාලා ආසන තුන වාඩි වෙලා හිටපන්. ඉතින් මනින්දියත් එක ගණ දිනුවක් නැහැ. සක්මන් කරනකොටත් නැහැ. ඇවිදිනවා ඇවිදින බව දැනගන්න. අර පුංචි දෙකට දාපු ගමන් හිත හරියට අවුල් වෙනවා. ඒකෙන් බෑ කියන එක නෙමෙයි තියෙන්නේ. මේ ප්‍රතිපදා වරද්දාගෙන තියෙන්නේ. වරද්දාගෙන මේ බොහොම සියුම් දේවල් අල්ලන්න හදනවා. මේ හරියට මේ උඩුවක් හදලා ඒක සම්වර හදන්න නැතුව කැටයන් කොටන්න හදනවා. මොන කැටයන් කොටනවද මේ ඉස්සලා පුටුව හදාගෙන ඉන්න ඉපায়ে. කැටයන් කොටන්නේ ඉස්සලා මේක සමබර කරලා ආස මේක හයියට මේ ගෲප ගන්න හැදුවට පස්සේනේ කැටයන් කොටන්නේ. මේකෙම නේ බණ ගහේ තියෙද්දිම පොත් අයින් කරලා ගහේ කැටයන් කොටන්න හදනවා. කරන්න බෑ. ඒක නිසායි දරුවචන කියන්නේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඒක නිසා මතක තියාගන්න first thing first. වැඩ පළවෙනි කළ දේ පළවෙනි කරන්න. ඊගාට දෙවෙනි එක, ඊගාට තුන්වෙනි එක. අරක ලැබුණ නැහැ, මේක ලැබුණ නැහැ කියලා දඟලන එක මනින්ද්‍රිය අවුල් කරන වැඩක්. ඔළුව ක්‍රේල් වෙන වැඩක්, කොණ්ඩේ ක්‍රේල් වෙන වැඩක් නෙමෙයි. ඔළුව ක්‍රේල් වෙන වැඩක්. ඒ නිසා ඉස්සල්ලාම වාඩි වෙලා හොඳ වාඩි වෙන්න ඉස්සලා හොඳට ඇඟපත හොදා ගන්න. කය පිරිසුදු කර ගන්න. සුදු රෙද්දක් ඇඳ ගන්න. මලක් පහනක් පූජා කරන්න. පූජා කළේලා හොඳට පట్టල වාඩිලා බලන්න මට ඉන්න හැටි දකින්න බැරිද? බැන්න හරි හැඩ ගහන්න. හරි බැරි ගහන්න. හරි බැරි ගහන්න ඉන්න තැනට දෙන්න. දුන්නට පස්සේ ආනපානට හරි ඕන එකට යන්න පුළුවන්. එහෙම නැතුව ඒ වෙනුවට මේ අනික් කර්ම නරක නෙවෙයි. නමුත් මේක වගේ මේ කය වගේ ඒ කරන්නේ හිතලුවද්ද ඇත්තද කියන එක පරීක්ෂා කරන්න වෙන මොනම අරමුණක්වත් උදව් කරන්නේ නැහැ. මේක අතගාලා බලලා කියන්න පුළුවන් මම කයේ දින්නේ නැද්ද කියලා. අනික් අරමුණු වල ඒකත් මනෝමූලික අරමුණු, සම්මුති අරමුණු හිටියද නැද්ද කියලා මනසට කියන්න පුළුවන් ඕනනම් ඕකේ තැක නැත්තන් නැගිද. මේකත් එක බෑ. කය බොහොම ගොරෝසු දෙයක්. ඒකේ ඉන්නවද නැද්ද කියන එක උරගාලා බලලා කියන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන සුවිශේෂත්වය බලන ගතිය අපේට තියෙන නමුත් බොහොම දුරදි කියන. ඒ නිසා මතක තියාගන්න ආනාපාන සතිය හරි පිම්බීම හැකිනි වගේ සුවිශේෂීතාව හොයන්න එපා. ඉස්සලාම ඉඳගෙන ඉන්න කයේ සහල්ලුව සම්බර භාවය ගැන හිතවලා. එතකොට අර අනිවාර්යයෙන්ම හරියයි කියලා හිතන්න පුළුවන්. දෙවෙනි කොටස මම දැන් මෙතන යනුවෙන් මේ මොහොතට සිත ගන්නේ ඉමහත් උත්සාහයකිනි. විනාඩි 8ක් 10ක් පමණ මේ මොහොතේ සිත පවතී. නැවත බිඳී යයි. ඉන්පසු නැවත එක් කර්මණක පැවැත්වීම අතිශය අපහසුය. මේ මගහරවා ගන්නේ කෙසේද? විනාඩි 8ක් යන්න පුළුවන් නම් නිවන් දැක්කා කියලා හිතා ගන්න. එක චිත්තක්ෂණයක් ගත්තොත් ඇති. එක චිත්තක්ෂණයක්. එනිසා විනාඩි 8ක් විතර ඉන්න පුළුවන් නම් මෙතෙක් ගත්ත සියල්ලට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. විනාඩි 8ක් හම්බ වෙන්නේ පැයකටද දවසකටමද දවසකට වුණත් ඇති. ආයෙත් දවසෙත් කරන්නේ. එහෙමම කරගෙන යනකොට කවදා හරි හොඳට බලන්න 8 9 10 ඒකාන්ත වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා වැරදි ගැන කතා කරන්න යන්න එපා. මම එක චිත්තක්ෂණයේ දැන් විනාඩිය කරගෙන තියෙනවා. විනාඩි විනාඩි 8 කරගෙන තියෙනවා. මේ තමයි මගේ ප්‍රයත්නය. මේක තමයි ප්‍රයත්නයේ ප්‍රතිඵල. ඒක නමේ කරගන්න එක විතරයි කරන්නේ. එහෙම නැතුව 8 ගැන පශ්චාත්තාප වෙන්න එපා. මේ 8 ආවේ බිඳුවේ ඉඳලා. ඒක තමයි අමාරුම. ඒ නිසා ඒකම දිනුනු පවුණු කරගන්න දවසට දෙසරයක් දාන්න. ඒකල බලන්න සක්මනීසිතේ ගන්න. ඕමම කරන ගියාම ඒ කියන්නේ ඉන්ක් ඩ්‍රොප් සිස්ටම් කියලා කියන්නේ තින්ත පොන කඩදාසියක් පවුන්ටර් බෑනක් පාවිච්චි කරන මිනිස්සේ ඉස්සල්ලාම තින්ත පොද වෙච්ච වෙලාවේ අරකින් පිනනකොට ඒක ලපයක් හිටිනවා ඊට පස්සේ ආයෙසරේ පෑනේ මොකක් හරි වෙලා තින්ත ලකුණක් තිබා ආයෙ ලපයක් හිටිනවා එන්නේ එන්නේ එන්නේ එන්නේ මේ ගිහලා අන්තිමට සම්පූර්ණ තින්ත පාට වෙනවා එක එක තැනක පුංචි පුංචි බින්දු බින්දු තමයි වැටෙන්නේ ඒක බුදුරජාණන්සේ කියලා තියෙන්නේ මේ වහින වෙලාවට ආගුව පිටිපස්සේ වැඩෙන වතුර බින්දුව වගේ කලයක් තියලා තියපන් උද බින්දු නිපාතේන උදකුම්බෝ විපූර්ති එළියේ කලයක් තිබ්බහම කඳුලෙන් කඳුල පිරෙනවා මිසක්කා යන්නේ ඒ නිසා මේ අධික ප්‍රතිඵල බලාපොරොත්තුව මේ දෙවෙනි කොටසෙන් පේන තියෙන දුර්ලභම පළවෙනි එක මේ මේ සියුම් අරමුණු හොයන්න හදන ගතිය. වා ප්‍රතිඵල බපේක්ෂා අපේක්ෂා කරනවා විනාඩි 8ක් මම ඒකත් අභියෝග කරනවා. විනාඩි 8ක් පුළුවන් නම් ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඒකට තව ටිකක් පාවඩ එලලා පාර හදලා ඔය හේම වඩින්න අරින්න අනිවාර්යයෙන්ම දිනු වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය වරන් ඇතුලේ සඳහන් වෙනවා සිත තැම්පත් වූ විට බොහෝ දෙනා පවසන්නේ වලාකුළු මල්වට්ටි වෙහෙර රැස්දාරා පෙනෙන බවය. එවන් දෙයක් දැකීම මාගේ අපේක්ෂාව නොවේ. එහෙත් ඒවා සිත තැම්පත් වීමට අදාළ සලකුණුද ඕන එකක් වෙන්න පුළුවන් අසුචි මලමිනි මිනිකුණු ඕනම කෙනෙකුට ඕනම දෙයක් tempat වීමේ ලකුණක් වෙන්න ඒ ඒ කෙනාගේ සංඥාවල හැටියට තමයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් පොදු ඔක්කොට මේක පේන්න ඕනයි කියලා කියනවනම් බුදුහාමුදුරුවෝ කියනවනේ. කිසිම තැනකේම සටහනක් නැහැ. කිසිම තැනක කියලා නැහැ අපේ සංඥාව වෙනකොට මේ සමාධිය වලට මේක පේන්න ඕනේ මෙහෙම පේන්න ඕනේ කියලා. ඒකට පාවොක්සයිඩ් කියන්නේ ඉඳ ගන්නකොට තමන්ගේ තියෙන සංඥාවේ හැටියට ඒක වෙනස් වෙනවා. මේ නිකන් අහස දිහා බලනකොට අහසේ ඉන්න බලාකුළු වගේ. ඉතින් මෙව ඇත්තටම අර අනුන්ගේ භාවනා නොකරපු අයගේ පිස්සන්ගේ පිහාට්ටන්ගේ කතාවල් අහලා මේ ඔළුව අංජබජල් කරගෙන. අපිට තියෙන්නේ පේන්න ඕනේ දේ නෙවෙයි, පේන දේ මොකද්ද කියලා කියන එක විතරයි. ඒකට යථාභූත ඥාන දර්ශනය කියන්නේ. ඒ විනෝඩ මට පේන්න ඕනේ මේකයි කියලා කියලා තියෙනවා මම අපේක්ෂා කරන්නේ නැහැ කියලා. නමුත් මොනවද සමාධිගත වෙනකොට පේන්න ඕනේ කියලා ඒ තරම් මේ මනස හිත හිත ඉස්සරහට යනවා. එහෙම කරන මොනවත් හම්බ වෙන්නේ පේන දේ කියන්නේ මොකද්ද කියලා. පේන්න ඕනේ දේ නෙවෙයි. පේන්න ඕනේ දේ කියලා කියන්නේ අන අති ඊගා චිත්තක්ෂණත් එක්ක රණ්ඩුවක්. කුරුට්ටුවක්. හිත ආතතියක්. ඒක පේන්නේ නැතිකොට වෙහෙසක්. අසහනයක්. මේකේ තියෙන පේන කොයි දේත් ඇති ඇටි දැකීමයි මේක කරණ තියෙන්නේ. ඒක මදි ගතියක් වෙන්න තියෙනවා ඒ නිසා මේ මූලික උපදේශ නැවත නැවත වුන් කන් දෙන්න පුළුවන් තරම් ප්‍රකෘති වෙන්න පුළුවන් තරම් ඇති හැටිය දකින්න නොදැක්ක දේවල් අපේක්ෂා කරන්න එපා පෙනිච්ච දේවල් ප්‍රතික්ෂේප කරන්න එපා තියෙන දේ මේකයි කියලා විස්තර කරන්න පුළුවන් නම් බොහොම සරලයි බොහොම ඍජුයි බොහොම ඉක්මන් ප්‍රතිදිනුවක් ලබා බලාපොරොත්තු වෙන්න පුළුවන් හතරවෙනි කොටස මම ජීවිතේ බොහෝ වගකීම් වලින් නිදහස් අයෙක්මි. අන් බොහෝ දෙනෙකුට වඩා පැවැත්මද සරලයි. කාගේත් නොමද ආදරය හා කරුණාවද ලැබේ. කොතැනකදී වුණත් කවුරුත් ගරු කටයුතු ලෙස සලකන බවක්ද ඇත. මා ඒ වයින් කිසි ලෙසකට මත් වී නැති බව සාධකය. වරණ ඇතුළේ තියෙන ඔබ වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ පැහැදිලි කර ඇති අයුරිනි. මේ සියලු බාධක නොමැතිවත් මට සිත එක්තෙන් කර ගැනීමට මෙතනම් අපහසු කවර කරුණක් නිසාද? මෙත් සිතින් අනුග්‍රහ කරත්වා. වහන්සේගේ ආධ්‍යාත්මික ප්‍රාර්ථනාව සමර්ථ වේවා. දැන් අපි ලෝකේ කොච්චර දිනුවත් Tamange හිතේ දිනා ගන්නකම් පරාදයි. සංග්‍රාමේ 1000ක් දිනනට වැඩිය තමන්ගේ හිත දිනා ගන්න ඕන නිසා මේක හිතට විරුද්ධව කරන රණ්ඩුවක් මෙතන තියෙන්නේ. හිතේ ප්‍රകൃතිය දැක ගන්න කැමති නැහැ. එනේන දෙයට විරුද්ධ වෙනවා. එචා හිතේ ප්‍රකෘතිය දැක් ගන්න හොඳට හිතවිලි හිතාමතා කරන සියල්ල නතර කරලා කය තැම්පත් කළා දිහා බලාගෙන ඉන්න මොනවද එන්නේ කියලා. ඒක ඒකාන්තෙම කමටහන. ආනපානෙ නෙවෙයි. පිම්බීම හැකිලිම නෙවෙයි. හිතේ හිතාමතා කරන සියල්ලම නතර කරන්න. ඒකල බලන්න මේක ඇස්තික වහගෙන ඇතුලේ මොකද වෙන්නේ කියලා. ආ බොහොම ළඟයි නිවන කියන්නේ. දැන් මට ආලෝක පේන්න ඕනේ, පන්ලවට්ටි පේන්න ඕනේ, එහෙම නැත්නම් ආනපානෙ පේන්න ඕනේ, මට පිම්බි වැගිලි පේන්න කියවපු ගමන් යුද ප්‍රකාශය. ඒ නිසා මේක පුළුවන් තරම් සරල කරන්න, පුළුවන් තරම් ඍජු කරන්න. මේ වර්තමාන මොහොතේම තමයි ඔක්කොම තියෙන්නේ මෙන්න මේකට ස්වභාවයෙන් ප්‍රകൃතියෙන් මතුවෙන්න දෙන්න මොනම වර්තමාන මොහොත කියන එකට කිසිම ලුණු මිටිස් දාන්න ඕනේ නැහැ. ඒක අන්නලොයිඩ්. ඒක ඒක වැසින්ම පිරිච්ච එකක්. ඒක පුරුදු කෙරුවා නම් ඉන් එපිට මොන්නම දෙයක්වත් නිවනක්වත් ඕනේ කරන්නේ මේ මේ සමීකරණ මේ ආනාපාන මේ මේව ඔක්කොම දාගෙන තියෙන්නේ ඒ මේ මනෝමූලිකව වර්තමාන මොහොත විවෘත වෙන්න පුළුවන් නම් වර්තමාන මොහොත තමයි විවෘත වෙන තමයි මුළු නිවනම කියලා විශ්වාස කෙරුවොත් එහෙම මහා ලොකු ගමනක් නැහැ. එහෙම කියන්න ඕනේ නැහැ. ඒක පටන් ගන්න වෙන්න පුළුවන් දුකට යනකොට ඒක හරිය නමුත් මේක පටන් ගන්නමේදී මේ සරල වෙන එක අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් ඒකේ නා මේ නහය අල්ලන්න හදනවා අත වටේන් දාගෙන අල්ලන්න හදනවා මේ කෙලින් අල්ලන්න පුළුවන්කම තියෙනවා. හිතනවා නිවනේ ගොක් ගැඹුරුයි ගොක් සමීකරණයක් තියෙනවා ගොක් අමාරුයි කියලා මේ සරල දේ සංකීර්ණ කරගන්න හදනවා මේක බෞද්ධයාට විතරක් තියෙන කැන්සර් එකක්. අබෞද්ධයන්ට මේක නෑ. අබෞද්ධය සතිය පිටවන්න ගියාම බොහොම සරලව පටන් අරගන්නේ බෞද්ධයා ඒ දන්න දැනුම හැම එකම හරස් කරගන්න. හැමදේ මෝල් ගහ ගිල්ල වගේ කඩුව ගිල්ල වගේ එහෙට හැරෙන්න බැරුව මෙහෙට හැරෙන්න බැරුව දඟලනවා. නමුත් සරල වෙනකොට නැත්තම් තමන් ආදුනිකෙක් වශයෙන් හිතනකොට අබෞද්ධෙක් වශයෙන් හිතනකොට මිනිස්සෙක් වශයෙන් හිතනකොට එච්චර අමාරු නෑ. ඒ නමුත් මේක ඉතින් කියන්න බෑ කර්මාවරණ දන්නෙත් නෑ වෙන ආවරණයක් දන්නේ දිගටම පරිශන කරගෙන යන්න එන්නේ එන්නේ සරල වෙනවනම් හුදකලා වෙනවනම් විවේක වෙනවනම් පිරිච්ච ගතිය තේරෙනවනම් Taman නොහිතූ වෙලාවක ඔය කියන දේ ලැබෙයි හැබැයි ඒ ඒ දේ ඔය බලාපොරොත්තු වෙන දේ මෙතෙ දැන් නැති එකක් නෙවෙයි තියෙන එකක් නැතර වටෙන් අත දාන්න හදන නිසායි මේ මේක පශ්චාත්තාපය තියෙන හතර පොලේම ප්‍රශ්න හතරෙම තියෙන පශ්චාත්තාපය හතරෙම තියෙන කණබින්දමක් ඒක නිසා හොඳ පැත්ත බලන මංගල පැත්ත බලන හැකි පැත්ත බලන චිත්තක්ෂණේ ආවට පස්සේ ඊට පස්සේ ඔය ඔක්කොගේ තියෙන හොඳ පැත්ත පේන්න පටන් ගන්න නිසා පොදුවේ දෙන්න තියෙන උපහරණ උදාහරණය තමයි ඔය Tamanට දැනනට ප්‍රතිඵල පේන්න නැතුණාට නිතිපතා භාවනා කරන්න. ශ්‍රද්ධාවෙන් භාවනා කරන්න. ඒකට බොහෝම ආදර ගෞරවයෙන් නැමී සිටගෙන කරන්න අනිවාර්යයෙන් ඉස්සරහට යනකොට ඔය බලාපොරොත්තු වෙන සාන්තිය ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස දෙස බලමින් සිටන විට ටික වේලාවකින් බෙල්ල පහත් වී ගැස්සිලා නැවත බෙල්ල කෙලින්නේ. මෙසේ දෙතුන් ටිකක් සිදුවේ. මේ වේලාවේදී නිදිමත ගතියක්ද දැනේ. සමහර විට අරමුණෙන් සිත පිට ගොස් නැවත ආශ්වාස ප්‍රශ්වාසයට පැමිණේ. මේ පිළිබඳව පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. බලන්න එතකොට ආස්වාද ප්‍රසවාසයෙන් නැවත පැමිණෙන්නේ මම ගෙනත් දාලාද නැත්නම් හිතින්ම දාපෝ වෙන්නේ කියලා. ස්වභාවයෙන් ආනාපානෙට එනවද නැත්නම් මම අමෝරාවෙන් කණින් ඇදගෙන වගේ ආස්වාද ප්‍රසවාසයට එනවද? අමෝරාවෙන් එනවනම් නිරීක්ෂණයේ දෝෂයක් තියෙනවා. මේක ඉබේ ආපහු එනවනම් කොච්චර පිට ගියත් දැන් ඉතින් ආනපන gederin පාර දන්නවනම් ඒක තමයි මේ සංසාරේ ඕපේපු වටිනාම චිත්තක්ෂණ. වැරදි කරන එක හිතේ හැටි. නමුත් අපව gedirinne පාර දන්නවනම් ඒක තමයි ලාභය. ඒ නිසා නැවත අරමුණට හිත ආපු ගමන් පිට ගියා කියලා පශ්චාත්තාප වෙනවා වෙනුවට අනේ පිට ගියාට හිත අරමුණට එනවනේ කියන සතුට ඉස්සර කරගන්න. එදාට නිවන් දැක්කවා. දැන් මේ පිට ගියා කියලා පශ්චාත්තාප විතරනේ දන්නේ. ඒකට අනුමෝදන් වෙන්නේ. නමුත් මේකෙම ලියලා තියෙනවා පිට ගියේ හිත එනවයි කියලා. ඒක එනව එකක්ද? එයා විහිං එන එකක්ද? ඒකට මං අත දෙන්නේ නැද්ද? ඒක මං අනුසා අනුමෝදන් වෙන්නේ නැද්ද? අන්න ඒකයි කාලකන්නිකම කියන්නේ. අන්න ඒක අසත්පුරුෂකම කියන්නේ ඒක කරන්න එපා. හිත නැවත ආපහු එන එක සතුටු වෙන එක හිත පිට යාම් පිළිබඳ කනගාටු ඉක්මවල යන්න අරින්න ගිය ගමන් ලොකු වෙනසක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ ඊයේ එක ප්‍රශ්නයක් අසා තිබුණා භාවනා කරන්න ගත් පසු අමතක වීම වැඩිකම ගැන. මේ සිදුවීම මටත් බලපානවා. සමහර විට හුඟ කලක් අඳුනාගත් අයෙක් අයගේ එකට වැඩ කරන අයගේ නම් පවා අමතක වෙනවා. මේ සාමාන්‍ය සිදුවීමක්ද. භාවනා කරන්න ගත් විට මතකයේ වැඩිවීම සිදුවන බවයි මම අසා ඇත්තේ. නමුත් ටික කලක් පටන් අමතක වීම වැඩි බව තමා මට හැඟෙන්නේ. කරුණාකර පහදා දෙන්න. තෙරුවන් සරණයි. මනස ගන්න අවශ්‍ය ටික අවශ්‍ය නැතිව හලනවා. ඒක වර්ණාවශෝෂණයක් මනසෙදී. හැබැයි මේක සාමාන්‍යයෙන් එන්නේ වර්ණාවශෝෂණේ සිද්ධ වෙන්නේ ආරක්ෂාව සඳහායි ಜಾති වෝ කිරීම සඳහායි. ඒ නිසා අපි කොච්චර ಜಾති දාන්න හැදුවත් මනස ගන්න ඕන ටික විතරයි. ඒ නිසයි බැන්දට පස්සේ නෝනා කියන දේ ඇහෙන්නේ නැත්තේ. බඳින් දිසරණන් නෝනා කියන හැම වචනෙම කට උල් කරන හැටි ඔක්කොම පේනවා. බැන්දට පස්සේ ඈ මට ඇහුන්නේ නැහැ කියන්නේ. මොකද දන්නව කන බින්දමක්ම නේ තියෙන්නේ. ඉතින් ලේසි තමයි ඇහෙන්නේ නැහැ කියන්නේ. එහෙම නැත්තම් ඇත්තටම මේ කනට මේ උණු වෙච්ච ඊයාවක් කරනවා. හරි කරදරයි. ඒ නිසා මේකයි මේ ස්වභාවය. කොක්කෝ මතක තියාගන්න ගියොත් එහෙම මේක පිස්සන් කොටුවක්. මනස දන්නව කොච්චර දේවල් අපි දුන්නත් තෝරන්නේ ඒක හැටියට. කරවිල ගහක් හිටවුවාම කොච්චර පස්සේ ඕජාව දුනත් ඒක තුරාගන්නේ තිත්ත රසෙ විතරයි. අඹ ගහක් හිටුවාම කොච්චර පස්සේ යෝජාවචනත් ඒක තෝරගන්නේ පැණි රස විතරයි. ඒ වගේ අපේ මනස දේවල් අපි හිතන්නේ හම්බ කරලා දෙන එක දක්ෂකම කියලා නෑ පුදුරාංශය සජනා කරනවා මේක ගන්න එක වර්ණාවශෝෂණය පිළිබඳ උඹට කිසිම අධිකාරී ශක්තියක් නෑ. කොයි එක මොනවද තෝරයිද දන්නේ ඒක පිළිබඳ දැනගන්න පුළුවන් එකක් පුළුවන්කමක් තියෙනවා. මගේ මනස මේක තියාගන්න මේක තියාගන්න. මෙන්න මේ දැනුම බරක් කරගන්න එපා. මේ දැනුම ඉහිගක්කමක් කරගන්න බෑ දැනුමක් කරගන්න. මගේ මනස මේ මේ දේවල් තියාගන්න මේ මේ දේවල් හලනවා. ඉතින් හැටි ඔය තමයි චිත්ත ධර්මය කියන්නේ. නමුත් අපි හිතාන හිටුන්නේ භාවනා කරනකොට ඔක්කොම මතක හිටිනවයි කියලා. එහෙනම් කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ මොකද හැම මතකයක්ම කෙලෙසයක්. හැම මතකයක්ම සංස්කාරයක්. හැම මතකයක්ම ආයේ මකන්න වෙනවා. දැක දැක දන දන මකන්න වෙනවා. ඒ නිසා වැඩියෙන් තියා හිටියොත් වැඩියෙන් මකන්න වෙනවා. ඒ නිසා මතකෙ එන්නේ අඩු වෙයි අඩු වෙනකොට ජීවිතේ සරල වෙනවා. මතකයේ තියෙනවයි කියලා කියන්නේ අතීතයේ ජීවත් වෙන එකයි. මතකයේ කියන්නේ පුස්කාපු එකක්. මතකයේ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එකක්. මතකයේ ඉන්නේ ප්‍රිසර්වටිව්ස් දාපු එකක්. කන්නේ වලතුරු කනවයි කියලා කියන්නේ ප්‍රිසර්වටිව් නෑ ගහෙන් කන එකනේ. නමුත් මේ ප්‍රිසර්වටිව් දාලා තියාගෙන ඉන්න බොනවයි කියලා කිව්වම හැම ප්‍රිසර්වටිව් එකක්ම කාසිනොජෙනික් කියලා දන්නවනේ. ඕනෙම පළතුරක් කල්තබා ගැනීමට සඳහා එකතු කරන මේ ආරක්ෂක දේ අනිවාර්යම පිළිකා ජනකයි. ඒ හැම මතකයක්ම කාසිනෝජෙනික්. අපේ නෑදෑකම දන්නවනම් අපේ යාළුකම තියෙනවනම් මේ මතක ඕනේ නෑ. මොකටද මතක? මතකයක් ඕනේ දේශපාලනය කරන්න. අනිවාර්යයෙන්ම දැනගන්න. දේශපාලනය කරන්නේ නැත්නම් ඉතින් පුළුවන් දේ තියෙනවා නැති දේ යනවා. දේශපාලනය කරනවා නම් විහිළු කරන්න එපා. ඉතින් අර අමාරිසයියට උගන්වනවා දේශපාලනය කරන්න අර එක්කනේ ඡන්දෙ ඉල්ල නැටි. ඉතින් කියනවා ගිහිල්ලා මේ සීදොරිස් දැකපු ගමන් ආ සීදොරිස් අලුත් බයිසිකලයක් කරන් වගේනේ බොහොම වටිනවා. ඉතින් ගියාම රෙජිනෝන දැකපුවාම බබා ළඟදී තහම්බුනේ කියලා කතා කරන්න කියනවා. ඉතින් මීයකා ගිහිල්ලා සීදොරිස් ළඟට ගිහිල්ලා බබා ළඟදී තහම්බුනේ කියලා අහනවා. රෙජිනෝන ළඟට ගිහිල්ලා ආ ළඟදී බයිසිකලයක් කරගෙන නේද කියලා. ඉතින් කොහෙද ඡන්දෙ දිනන්නේ? මාරු දෙල්ලන් ටිකක් තියෙනවා. ඔය අපි ඔය හිතාගෙන හිටියට මතකේ තියා මොන දෙයක්වත් අපිට ඕන විදිහට කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක දැනගන්න එක මට ඕන විදිහට වෙන්නේ නැති කෙනක සාපයක් නෙවෙයි. කාලකන්නිකමක් නෙවෙයි. ඒක දැනුමට ගන්න. බරකට ගන්න එපා. මම මට මතක හිටින්නේ ඉතින් මැරෙන්නේ මතක හිටින්නේ නෑ තමයි ඉතින් ඕක අච්චු කරලා හරියනවා ගහලා හරියනවා එච්චරයි තියෙන්නේ මේ එන දේ බාර ගන්න කැමති නෑ ඒක නිසා සතිය තෝරගනි පැවැත්මට අවශ්‍ය දේවල් සහ ආරක්ෂාවට පැමිණ දේවල් එයා කොහොමදත් තෝරගන්න. ඒක ස්වභාවික වර්ණයේ හරහා සිදුවීම තමයි ඔය චාල්ස් ඩාවින් හොයාගත්ත පුනරු පුනරු මේ මේ පරිණාමයේදී කතා කරන්නේ. සරුවෙන් සඳහන් කළා තියෙනවා ඒකෙන් ඇති නිවනට ඇති දෙයක් නැහැ. ඔබ දිගට සතිය පිහිටුවම වර්තමාන මොහොතේ හිත තියාගනින් ඕන දේ ගනී අනිදේ හැලෙයි. ඒක ඒක වෙනස්කරන්න අපි දැඟලුවාට බෑ වෙනස් කරන්න බෑ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට දැඟලුවාට බෑ ඉස්සල්ලාම් පිළිගන්න ඕනේ මට මේ මේ දේවල් අමතක වෙනවා මේ මේ දේවල් මතකින්න කියලා බාරගත්තට කිසිසේත්ම දෝෂයක් නෑ. ඒක නිසා භාවනා කරලා පස්සේ අනිවාර්යයෙන් මතකේ වැඩි වෙනවා කියන එක බුරුසාවක් බොරුවක්. එහෙම එකක් ඇත්තේ නෑ භාවනා කරනකොට වර්තමානයේට එළඹ සිටින ගතිය නම් වැඩි වෙනවා. මයික් එක ගන්න ධර්මදේශනයකදී කිව්වා සතියෙන් තොරව තියෙන සියලුම මතකයන් කර්ම භවයයි. ඒ ඇත්තටම සතියෙන් තොරව තියෙන මතකෙන් තණ්හා මාන දීටි තුනට විතරමයි වැටෙන්නේ. අපිට හුඟක් මතක වෙන්නේ හුඟක් තණ්හා කරන දේවල් ටික මතක ඉන්නවා. හුඟක් මාන්නේ ඇති කරන දේවල් මතක කරනවා. අවමානයේ දේවල් මතක කරනවා. දිටි. සතියෙන් ඉන්නකොට මේක මේ මතකට ආවේ මට රිදුනේ තණ්හාව නිසායි. දිඨි නිසායි මාන නිසායි කියලා Tamanටම පේන්න පටන්. එතකොට ඒවා හැලෙනවා. ඒවා තියාගන්න ඕන කම නැහැ. බුද්ධජානසී සඳහන් කළ තිනවා මොකකින් හරි අනුසයක් පහළ වුණොත් ඔබට ඒකට ගවන්න මොනවා හරි එක මණ්ඩි බිඳුනොත් මොනවා හරි එකක් අල්ලගත්තොත් මොනවා හරි එකක් ඔඩොක්කුවේ දාගත්තොත් ඒකට ගවන්න ඕන. එනේන දේ යනවනම් එනේන දේ මේ ගෙවන්න කරනවනම් එයාට එච්චර අතීතයක් මේ මේ බරක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අසතියෙන් යුක්තව යම් දෙයක් මතක තියාගෙන ඉන්න බෑ. මතකෙට යෑම කර්මානුරූපව සිද්ධ වෙනවා. මේ කොහොම එනවද දන්නේ නැහැ. අර එක්කෙනෙක් කියනවා එක ජීවිතයක මේ තාත්තයි පුතයි එකට හිටපු දෙන්නගේ ඒ තාත්තා ඒ පුතා විතාම දැඩි විදිහට පාලනය කරලා තියෙනවා. ඊට පස්සේ ඊගාවාත්මෙදී පුතා තාත්තා වෙලා තියෙනවා. තාත්තා පුතා වෙලා තියෙනවා. පුතා තාත්තා දීගාවාත්මෙදී තාත්තා පුතා මරලා. ඒ සිද්ධිය මොන විදියෙන්වත් විශ්වාස කරන්න බැරි. මොකද මේ දෙන බොහොම ජයයට හොඳට තාත්තා පුතා ඉඳලා තියෙනවා. නමුත් පෙර ආතීතයේ තිබුණු මතකය දිගට ඇවිල්ලා මතක් වෙච්ච බව නිද්‍රා මොහොනේ මෝහන නිද්‍රාවෙන් තේරුම් ගන්න තියෙනවා ගිය ආත්මති උන මතකයක් ඇවිල්ලා මේ ජීවිතේ කිසිම කිසිද්ධියක් වෙලා නැහැ. ඒක කර්මානුරූපෝ gediy ආවට පස්සේ මොන විදියෙන්වත් වළක්වන්න බෑ. නිසා මගේ මේ ජීවිතේ මම දැකලා තියෙනවා තමන්ගේ තාත්තට බුද්ධම විදියට ද්වේෂ කරන දූවරු තුන් දෙනෙක් කොච්චර කනගාට වෙනවද කියනවනම් තාත්තා මූණ තියා බලන්න බෑ බුදුම තරහයි. අම්මා කියනවා ඇයි දුවේ මෙහෙම කරන්න කියලා. එයාට දන්නේ නින්දා ගත්තට පස්සේ ඇඳට වඳිනවලු තාත්තා. ඒ ළමයට තේරෙන්නේ නැහැ. මේ මොකද මේ වෛර කරන්න කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ තාත්තා වැත්තකට ලානවා. ඒක කිව්වේ මයි ළඟදී ඊට පස්සේ තාත්තා අඬනවා. ඔයා මට කියන්න බෑ මන් දන්නේ නැහැ. මං හිතුවා දිගටම මයිත් එක තරහින් ඉන්නේ නැහැ. ඔයාලට තේරෙන්නේ නැහැ. අම්මා කියනවා. මේ කිව්වට පස්සේ ඔයා නිදාගත්තට පස්සේ ඇඳට වඳිනවලු දුව. හැබැයි මූණ දිහා බැලලා වඳින්න බෑ. මේ ඉතින් ගෙනාවුවා. ඒක අපි දන්නවනේ. දැන් අපිත් මේ කීකා නීව ගන්නවා විරිත් ගන්නවා රිලව් වගේ ඔය පරණෙව්ව තමයි. මේ ආත්මෙත් ටිකක් ඇති. නමුත් අරව හොඳට අරටු බහලා තියෙන්නේ. මොන සාන්ති කර්ම කෙරුවත් අලින්න බෑ. ඒ නිසා අපිට ඕනවට නෙවෙයි ඒක පවත්න්නේ ಜಾතිය බෝ කරන්නයි ආරසාට විතරයි. මතකේ අපිට තැම්පත් වෙන්නේ අපි ලක්කම ಜಾතිය බෝ කරවන්න. පැවැත්මට නැත්තම් ආති ජීවිත තර්ජන වලට. අනිතේ වයින් වෙනවා. මරණේ නැත්තම් මරණය තමයි ටික ටික accounts balance ලා සුද්ධ වෙන්නේ නැත්තම් මුළු ජීවිතය පුරා මොනවදෝ කුණු කන්දල් එකතු වෙනවා ඒක නිසා මතක නොහිටින තරමට ජොලි dementia මේ කිට්ටු මතකේ නැති වෙලා පුදුම ජොලියක් තියෙනවා මොකද dementia නෙවෙයි කියන්නේ amnesia මොකක් හරි එහෙම ලෙඩක් ආවට පස්සේ පේනවා වයර් මාරු වෙලා තියෙන්නේ ඉතින් එක ගෙදරකට එක එක් ඇති පිස්සෙක්. ඊට පස්සේ ඔක්කොටම hina වෙවි ඉන්න බුල hina වෙන්න බෑ. මොකද ගෙදර මිනිස්සුකට වෙලා තියෙන නමුත් මේ ටික තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා මතකේ නැති වෙච්ච ප්‍රමාණය සතුටු වෙන්න මතකේ එන තියෙන ප්‍රමාණයට හා සමානව එදාට මතකයේ පිළිබඳව ප්‍රශ්නයක් එන්නේ ගරු ස්වාමින් වහන්සේ මේ යෝජනාව පමණි වතුර අර පිරිමැස්පෙන් පාවිච්චි කළත් අප පිඟන් කෝප්ප වෙන්වෙන්ව සෝදන විට විශාල ප්‍රමාණයක් වතුර අපතේ යයි. ඩිස්වාෂර්ස් වලට මෙතරම් වතුර ප්‍රමාණයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඉඳුල් ටික අයින් කර අඩු කිරීම පමණි. නව ගොඩනැගිල්ල නිම වූ විට තවත් වතුර පාවිච්චි කිරීමට අවශ්‍ය නිසා දැනට වතුර ප්‍රශ්නය බලපා ඇති නිසා මේ ගැන සලකා බැලීමට සුදුසු කාලයයි මම සිතමි. පෙරවන් සර්ණයි. ඒක ඇත්තටම උත්සාහ කරා මේ ඩිස්වෝෂර් එකක් ගන්න. නමුත් ලංකාවේ ක්‍රමයේ හැටියට ඒක අති සුකොබ භෝගී නිසා ඉතාම දැඩි විදියට අයබදු අය කරනවා. ඒක නිසා සැලසුම් කරා නිසා කාර්යසභාව ප්‍රතික්ෂේප කරා සුකොබෝගී වැඩි කියලා. ඇත්තටම තියෙන සුකොබෝගීත්වයක් නෙවෙයි. ප්‍රයෝජනේ සලකලයි කරන්න තියෙන්නේ. ඉතින් අහම්බෙන්ද මන්දන දන්දවත් දෙකට ඉසලා ප්‍රධාන රේගු අය කැමිතුමා ආව මාව හම්බ වෙන්න. හම්බුනට පස්සේ මං කව මෙන්න මෙහෙම එකක් තියෙනවා මම මේ සුකොබෝගී වැඩි කියලා හැමදාම බැනුම් ගහන එකෙක් නමුත් මේ මැෂින් එකක් ගෙන්න ගන්න ඕනේ. ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ ලංකාවේ කිසිම තැනක ගන්න නැහැ. මාකට් එකේ නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් ගෙන්නලා දෙන්න මම ආය බදු ආය කරන්නේ නැතුව මැෂින් එක රිලීස් කරන්නම් කියලා. ඉතින් බලමු හුඟක් වෙලාට ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වුව හැබැයි ওই වගේ උපක්‍රම වලින් හරියන්නේ නැහැ. අද වගේ වැහපම් බුදු වැස්ස කාලා බුදියන්න කියලා වහින්න කියලා ප්‍රාර්ථනා කරන එකයි තියෙන්නේ. එතකොට වතුරත් හම්බේ ඩිස්ෝෂරයක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මේ සංසාරේ ප්‍රශ්න වලට මැෂින් වලින් උත්තර නැහැ. වතුර ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒකට හැඩ ගහිලා යන එකයි තියෙන්නේ. මම බැලුවේ මම කියන්නේ කියලා මම බැනුම් අහන. මේ පිරිමිතියෙන් අහන්න මූණ හොදන්න වතුර නැහැ. වැසිකිලි හොදන්න වතුර නැහැ. බාල්දිය අරන් ගිහලා දෙන්න කඩේ ඇදගෙන ඉන්නේ. එකෙක් කතා කරනවද කියලා බලන්න. එකෙක් කතා කරනවද කියලා බලන්න. නාන්න යන්නේ ලිඳට. බාල්දියක් අරගෙන දෙන්න කඩේ ගහගෙන වතුර එකක් ගෙනල්ලා වැසිකිලි හොදන්න පායි. ඉතින් ඕකනේ අපි කැලේට එන්නේ. ආය නැතු මේ ටැප් එක දත කරන වතුර එන්නයි. අනම්මන පෙරපින තියනවනම් ඩිෂ් වොෂර් හම්බ වෙයි. මගේ කිසිම ඊරිසියාවක් නැහැ. නමුත් මතක තියාගන්න මේ කැලේ ඉන්නකොට කැලේ ස්වරූපෙට ඉන්න බැරුණට මේ කල්පනා කරන්න ආවොත් එimhe පටලෙවෙන. මේක මේ මේ මේ මම මේ ඇඟට හේතු කරන්නේ මේ කාන්තාව ප්‍රශ්නයක් කියන්නේ. මේ අඛණ්ඩ වතුර සැපෙම ඔක්කොම තියෙන්නේ පහලට. උඩ සංඝයායේ කුටි හතරක් පහක් තියෙනවා මෙහෙ පොඩ්ඩ එනකොට වතුර නැහැ. ඔය ඉතින් කාට කියන්නද ඉතින්? ඉතින් ඒ නිසා අපි මේවට පොඩ්ඩක් මම මම කැමති නෑ මේ කියාපාන්න. නමුත් ඒ කට්ටියගේ ප්‍රශ්න වලදී ඔය චන්ද්‍රදකෝත මට අවිලා කිව්වා ස්වාමීන් වහන්සේ කියලා වැඩක් නෑ. හැබැයි හාකුක් නෑ. කවදාකවත් වචනයක් කතා කරන්න. හැබැයි සමහර වෙලාවට අපි නෝටිස් දාන උඩදී නාන්න එපා, රෙදිව දාන්න එපා, ඒකට දොලට යන්න කියලා. ඉතින් ඒ වයිදී හැඩ ගැහිච්ච නිසා, ඒවට පුරුදු වෙච්ච නිසා ජීවිතේ සතුටු වෙන්න පුළුවන්. වතුර තියෙන කොටත් අපිට හැඩ ගහන්න පුළුවන් නැති කොටත් හැඩ ගහන්න පුළුවන්. ඒක නිසා මේ ඔක්කොම අපි සමසේ එක පවුලේ එක එකට ජීවත් වෙන පිරිසක් වශයෙන් දුක් කරදර આવොත් විතරයි අපි හදා බෙදා ගන්න. එහෙම නැත්නම් අපි අතර පුදුමාකාර වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නවා. පුළුවන් තරම් දීර්ඝ ඉඩෝරයක් ඒවාගෙනම ප්‍රාර්ථනා කරනවා. මෙතන පල්ලෙහා දොරට ගිහිල්ලා වතුර බාල්දියක් ගෙනල්ලා ඇසිකිරියත් හොදලා ඒ වැඩ ටිකත් කරගන්න හම්බුනොත් මේ ලොකු ජයග්‍රහණ ඒකල තහක්කු ගන්න නැත්තම් මුවින් නොබැන කටයුතු කරනවා නම් අන්න භාවනා රිට්‍රීට් එක හරි ගිහිල්ලා තියෙනවා මේ ලියපු එකනත් එක තරහක් නෑ මගේ මොකද මම ඔය ඔක්කොට මේ ඉස්සලා මේ ඩිස්වැෂර් එක ගැන කතා කරලා දැන් ඒක ක්‍රියාත්මකයි ඒ නිසා මට සෑහෙන ලකුණු ගන්න ලැබෙනවා ඔකට ඒක නෙවෙයි මං කියන්නේ කරුණාකර යෝගාවචර වෙන්න බලන්න වචනයක් පිට වුණොත් අරක ඕන මේක ඕනේ කියලා සබාව වෙනුවෙන් නම් කමන්නේ ඒක තමයි යෝගාවචරකමට නින්දාවක්. රජ කුලයෙන් පැමිණිච්ච බුදුහාමුදුරුවෝ තමනුත් එක 12000ක් නැවත කිඹුල්වත්පුරයට ආවට පස්සේ එක්කෙනෙක් දැහැටි දණ්ඩක් පූජා කරා. එක්කෙනෙක් මෙතන වැසිකිලි කියලා පූජා කරාද වතුර ටිකක් පූජා කරාද පාත්‍ර හොදන්න වතුර පූජා කරාද සරුවචන්සේ කල්පනා කරා පියම මහරජුරන්ගේ ආරාධනාවට 12000ක් අරගෙන මං ආවා. කොහෙන්ද කන්නේ? අතීතයේ ස්මර්ශනය කරලා බලනකොට දැක්කා ආර්ය වංශේ මේක තමයි කිරුවේ පාත්‍රය ගනින් ඵලයන් පින්නපාත. මාලිගාවේ ඉස්සරහින් පින්නපාත යනකොට මොකද යසෝදරාවට හිතුනේ? මේ රජ වෙන්න හිටපු රජපැටියෙක් අද හිඟා කනවා මාලිකාව ඉස්සරහින්. ගිහිල්ලා මාමණ්ඩියට කිව්වේ ආන්න පුතා මූණේ දැලි ගන්නවා. රජ්ජුරු ඊට බැස්සේ උඩුසලුව නැතුව. මේ රජ වෙන්න හිටපු දරුවා ගේ ඉස්සරහා හුඟා කනවා. ඊට පස්සේ කිව්වා ඇයි අපේ මූණේ දැලි ගන්නෙ? ඇයි මහරජා අපි මේ ආර්ය වංශය පවත්වන මොන ආර්ය වංශයක්ද අපි සාජ සම්මත මහා වංශේ අපේ කවුද හිඟේ කෑවේ නෑ නෑ මේක ආර්ය වංශේ හිඟා කෑම තමයි මේක තියෙන ලොකුම නම්බුකාරකම් කියලා කියවපු ආර්ය වංශය හඳුන්ලා දීපු ටිකට සෝවාන් වුණා සුද්ධෝදන රජු කද්දාකවත් එපා අපිට මේ තියෙන සැප දැනගන්න අප්‍රිකාව ගැන පොඩ්ඩක් බලන්න. වතුර නැතුව, ඛණ්ඩ නැතුව අම්මගේ තනේ වැටකුළු වගේ. ඒක උරාබන දරුවා ඇටසැකිල්ල විතරයි. අම්මයි දුවයි දෙන්නම පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අපි මේ තව ඉල්ලනවා. අර සෙරෙප්පු දෙකක් නැතුව මේ මේ කකුල් දෙකක් නැතුව පස්සෙන් යන එක දකින්නකම් මම සෙරෙප්පු ඉල්ලලා ඇඬුවා කියලා රවින්ද්‍රනාත් tagore කියන්නේ. ඇස් දෙක නැති එකේ දකින්න ගමන් කුංකුම අංජනීලල ඇඬුවා. පිරිවැඩි සංගලක් ඉල්ලා ඇඬියුමි දෙපා නොබැති ඔබ දකින්න තුරා. කුංකුම අංජනේ ඉල්ලා ඇඬියුමි දෙයස් නොබැති ඔබ දකින්න තුරා. ඒ නිසා ඉල්ලුවා කරුවට කමන්නේ යෝගාවචරයට කැතයි. යෝගාවචරයට ලැජ්ජයි. මට හැඩ ගහන්න වෙන මොන මගුලටද සතිය? මොකද මේ පරියංක භාවනාව? මොකද මේ සක්මන් භාවනාව? ඇඩ ගෑන්න ඕනේ. හැබැයි කොහොම හරි මන් ඩිෂ්වොෂර් එකක් දෙනවා දෙනවා දෙනවාමයි. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරුතර ස්වාමින් වහන්සේ මම ආදුනිකෙක් ආදුනිකෙක්මි. පළමු දින සිට සක්මන් භාවනාවේදී পায় බිමට තැබීමේදී හොඳින් බිමට දෙවි පදවීමත් එසවීමේදී සැහැල් වීමත් ගමන් කිරීමේදී ඉදිරියට යන ආකාරයත් දැස බැලුවෙමි. එවිට ඊළඟට එසවීමත් යාමත් තැබීමත් නේද යන්න ගමන් කිරීමට පෙර අරමුණු සිටේ ඇතිවේ. තුන්වන දින කිසිත් අරමුණක් නොකර පිටතින් සිට බලා සිටින්නාක් ලෙස ගමන් කරන අයුරු හිස් මනසින් බලා සිටීමේ. එවිට નિરાයාසයෙන්ම එසවීම ගමන් කිරීම තැබීම සිදුවන අයුරු දුටුවෙමි. මෙසේ කරගෙන යන අතර ගඟක තැබූ පාරුවක් සැහැල්ලුවෙන් සෙමින් පහළට ගසාගෙන යන ආකාරයට දෙපය සමග ශරීරයේ ඉදිරියට යන ලෙස සැහැල්ලුවක් දැනුනි. එසේ හිස් බැල්මෙන් බලා සිටීමෙන් වඩා ඉක්මනින් සතුටුමත් වීමට හැකිද? එය නිවැරදිද යන්න පහදා දෙනමින් ඉල්ලමි. ඔව් හොඳයි කියලා කීත හැකි. පරයන්කේදී මුලදී පටන් හුස්ම වැටෙන තැන බලා සිටීමේදී ටික වේලාවකින් තද නිින්දට වැටේ. නැවත ඇවිදී අවදි වී භාවනාව කරමි. නැවත නිින්දයි. මෙය නිින්දක් නොවන බවද වටහා ගතිමි. ඔබ වහන්සේගේ උපදේශ පරිදි මම දැන් මෙතන කියන එක සිතන්න පටන් ගත්තා. වරණ ඇතුලේ හුස්ම රැල්ල වැටීම බැලීම අතහැර. ඒ සමගම මේ ශරීරයේ අනිත්‍ය වූ මමයෙක් නැති දෙයක් ලෙසද සිතමින් ඉහළ සිට මේ පොළවේ සාමාන්‍ය ශාලාවේ මම සිටින අයුරු බැලීමි. එවිට සිත එකවර සතිමත් වී දැඩි ශූන්‍යතාවයක එම සිටිවිල්ලේම සිටීමේ නිින්ද නොගිය අතර භාවනාවට එක භාවනාව එක දිගට පැය දෙකක් සිටීමි. ඒ අතර කකුලේ දැඩි වේදනාවක් ආවේ. උපදේශ පරිදි වේදනාවේ ස්වરૂපය බැලුවද රූපය අනිත්‍යයි මගේ නොවේ. එමෙන් මේ වේදනාවද අනිත්‍යයි නිසාද කියාද සිටීමි. අපායේ දුක මීට වැඩි කියාද සිටීමි. වේදනාව දරුණු වී කකුල දිගහලෙමි. ස්වාමීනි මේ වේදනාව තවදුරටත් යොසීමට පුරුදු කළ හැකි ආකාරයක් මෙන්ම ඊට පරිදි නාම රූප අනිත්‍යයි කියා සිතමින් සතිමත් වීම නිවැරදිද යන්න කාරුණික පාදා දෙන්න. නිර්වන් සරණයි. ඒසක්මන කියන කොටත් මතක තින්නේ හිතෙන් දෙන්නේ එකමයි. පිටුපැස කියලා තියෙන පරියන්ක ගැන කියනවත් ඒකමයි. අපි ක්‍රමිකව මෙනෙහි කරමින් දඟලා දඟලා දඟලා අසාර්ථක වෙනවා. ඒකට අතහැරපු ගමන් ඔන්න සාර්ථකයක් තියෙනවා. ඒ තමයි අසාර්ථකත්වයේ සහ සාර්ථකත්වයත් මෙහෙවීමත් ඉබේ සිදුවීමත් එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙට ධම්ම සංගායනාව කියලා රෑ 30 සක්මන් කරා. රෑ 30 භාවනා කරා කොහොම හරියට උදේ වෙන්න ඉතලා rahat වෙන්න කියලා. කුකුලත් අඬලන්න පටන් ගත්තා කිසිම rahatකමක් නැහැ. එන්න එන්න හිත ඇවිස්සුණා. 499 තෝරාගෙන ඉන්නවා ආනන්ද හැමතුරු rahat වෙනකම් බලා ඉන්නවා අනිසංඝ හන්සලා තීරම. ඉතින් ලොකු වගකීමක්. යාට තීරණ අරගත්ත කවදාකවත් හරියන්නේ නැහැ. ඕන ඕනි ගිනි අඟුරක් වෙච්චාවේ කියලා ඇඳට ගිහලා හාන්සි වෙන්න යනකොට මෙන්න රහත් උනා. හතර ඉරියව්වෙන් තොරව රහත් වෙච්ච බවයි තියෙන්නේ. මොකද අර ඉස්සලා කරපු ආයාසය නිසා හොඳට හිත කීකරු වෙලා හොඳට හිත ඉන්දිය සංගලා හිටියේ නමුත් අර නිදහසත් එක්ක තමයි එන්නේ. හැබැයි නිදහසෙන්ම නිදහසෙන්නේ නැහැ. ඊට ඉස්සලා කරපු ප්‍රයත්නයට පස්සේ එන නිදහස තමයි යමක් ඇති කරන්නේ. ඒ නිසා හොඳට මහන්සි වෙන්න. හොඳට ශිල්පයේ හැටියට ප්‍රතිපදා හැදිර කරන්න. හැබැයි ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. කරලා කරලා බැරි තැන තමයි විවේක වෙනවා. ආයෙත් හැබැයි නතර කරනවා ආයෙ කරනවා. ඉතින් එතින්දි පේනවා විවේක වීම හොඳයි ප්‍රයත්නේ අසාර්ථකයි ප්‍රතිඵල රහිතයි කියලා නෑ. ප්‍රත්‍යත්නේ නිසා තමයි විවේකයේ අච්චර බලවත් වෙන්නේ. විවේකයේදී දේ ලැබෙනවා. එනිසා මේ වයිදී එක සංසිද්ධියකින් තීන්දුවක් කෙරුවොත් හුඟක් වෙලාට වැරදි තීන්දුවක් යනවා. නිකන් ඉන්නලා නිවන් ලබන්න පුළුවන් කියලා. එහෙම නෙවෙයි. ආයත් මහන්සියෙන් ආයත් නිදහස් කරන්න. ආයත් මහන්සියෙන් ආයත් නිදහස් කරන්න. ඒක කියන්නේ රත්නක් තීන්දුව කරන්න ගියාම ගින්නෙත් දාන්න වතුරෙත් දාන්න. ගින්නෙත් දාන්න වතුර. ඒක සැරෙන් බෑ. මේක නැවත නැවත කරන මිනිහා තමයි යෝගාවචරයි කියන්නේ. මේක එකයි තියෙන්නේ මේකේ ධෛර්යය උපදව ගන්න පුළුවන් වරින් වර වරින් වර ප්‍රතිඵල එනවා ආන්‍ය ප්‍රතිඵල ධෛර්යය ඇති කරන අදිෂ්ඨාන ශක්තියක් ඇති කරන මගේ යුතුයකම තමයි මේක පාවා නොදී දිගට යෝගාවචරකම් පවත්නකොට. එතකොට තමන්ටම තමන් තුළ විශ්වාසය එනවා කියන එක මතක් කරතයි. ගරු ස්වාමින් වහන්සේ ආධුනිකයෙක් ලෙස මෙම පුදබිමට පැමිණි මම භාවනාවටත් එදිනදා කටයුතු සිදුවන කලාවටත් සිත ගත හුරුවන්නට පටන් ගත් විට මෙම සංහිඳියාවෙන් පිටමං වෙන්නට සිදුවන බව සිදුවන විට දුකක් දැනේ. ඉදිරියේදී දීර්ඝ වැඩසටහනකට සහභාගී වන්නට මට වාසනාව ලැබේවායි පතමි. භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරන බොහෝ තැන් ඇති බව දනිමි. ඒත් එක් ගුරු ස්වාමින් වහන්සේ කෙනෙක් යටතේ භාවනා උපදෙස් ගැනීම යෝග්‍යයි හැඟේ. එවිට උපදෙස් සංකීර්ණ වී ව්‍යාකූල වීම සිදු නොවේ. මා නිවැරදිද? මින් පෙර මට භාවනාවේ යෙදෙන්නට මහත් ඕනෑකමක් තිබුණි. නමුත් ඇසුණු උපදේශ අනුව භාවනා කරන්නට පටන්ගෙන සුළු වේලාවකින්ම හිසට හිතට තද පීඩනයක් දැනෙන්නට නොවිසිලිමත්කමක් දැනෙන්නට පටන් ගනුනි. එම නිසා භාවනා කිරීම පසෙකට දැමීමි. ඒද අසහනක් විය. නමුත් ගරු ස්වාමින් වහන්සේ මේ පුදබිමේදී එවන්නක් කිසිසේත් ඇති නොවිය. එවැනි සංහිඳියාවක් මා අත්දැකීමින් සිටින බව වැටහි ගියේද දින කිහිපයක් ගත වූ පසුය. වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ අත් වේවා. ප්‍රාර්ථනා බෝධියකින් නිවන් මඟ සාක්ෂාත් වේවා. අර කලින් කරපු ප්‍රයත්න නිසා තමයි මෙහෙදි ප්‍රතිඵල ලැබුණේ. කෙලිම මේ ආවනම් ඔය භාවනා සාර්ථකත්වයේ මනස තද වෙන බව දන්නේ නැතුව මේ ආවනම් ලැබිච්ච සාන්තිය ඔච්චර කැපි පෙන්නේ නැහැ. ඒ නිසා තමන් කලින් කරපු ටික අත්තරද කරගෙන ටිකේ ප්‍රතිඵලය තමයි මෙහෙදි හම්බෙලා තියෙන්නේ. ඉතින් අපිට ලාභයි අපිට කිව්ද අම්මා ඕන කෙනෙක් වෙන්න Nissan වලට දෙන්නම් ඇට්ටි හැලෙන්න කියලා කීයයි. නමුත් ඇත්තට වෙනසර බුලින් කරපු ටික ආනිසංසය තමයි අපිට මේ ලකුණු ලැබෙන්නේ. කවදාකවත් එපා අර පටන් ගත්ත තැන අව탁සිරු කරන්න. ආයෙ වැටෙනවා. වැටෙච්චම ආයෙ යන්න මුලට ආයෙ එන්න. ඒ වගේ අපි සාමාන්‍ය විශ්වවිද්‍යාල ගුරුවරුන්ට සලකනවා මොන්ටිසෝරි ගුරුවරුන්ට සලකන්නේ වැඩේ පටන් ගන්න නියම තැන මොන්ටිසෝරි පන්ති. පන්තික උගන්නන කෙනා දන්නවා හොඳටම අමාරු පාල බාලන්සේ. මොකද අපි හිතන්නේ අපිට ලොකු ෆෝමියුලාස් උගන්වන්නේ ලොකු බරපතල දේවල් උගන්වන්නේ විශ්වවිද්‍යාල ප්‍රොෆෙසර්ස්ලා කියලා. ඒ ඔක්කොම කරන්නේ අර පටන් ගත්ත ටිකේ තමයි. ඒකයි අද බණේදිත් මම මතක් කර මේ දානයක තියෙන ඡාග පටින් ඉස්සග්ග මුත්‍ති අනාලෝ කියන එක තමයි නිවන කියන්නේ. ඒක දැක්කන ඒකමයි මේ නිවනදී තියෙන්නේ. ඒ නිසා අපි දන්නේ නැති දෙයක් නෙවෙයි. අපිට හිතෙනවා ප්‍රතිඵල හම්බෙච්ච වෙලාවේ හිතෙනවා අම්මෝ මෙතන විශේෂ යෝගයක් තියෙනවා. මෙතන විශේෂ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. මේක බොහොම හොඳ තැනක් කියලා. ඒ වෙන්නේ ඊට කලින් අපි අසීමිත දුක් විඳලා තියෙනවා. අසීමිත කැපකිරීම කරලා තියෙනවා. අසීමිත වැඩ කරලා තියෙනවා. මොකද නම්බු වෙන්නේ මෙතේ. ගඟෙන් වතුර බීලා මූදට ආවඩන මේක පුරුද්දනේ අපි ළඟ තියෙන්නේ. ලිඳෙන් වතුර බොනවා මූදට ආවඩනවා අම්බෝ වතුර පිළිබඳ ප්‍රධාන බරපතලකම තියෙන මූද කියලා. බොන්න බෑ මූදේ වතුර. බොන්නේ ලිඳේ වතුර. ඒ නිසා කී කාලයක් යන්න වේද අපිට කොච්චර කාලයක් භාවනා කරන්න වේද දේවල් වල ප්‍රകൃතිය දැක ගන්න. මේකට හේතු ප්‍රතිඵල අපේක්ෂාව තියෙන දඩි දඩිකම්. ඒක ඇත්තට හොඳයි ඉති මුලදී. මේ තියෙන නම් පහු වෙනකොට පහු වෙන තේනවා අර අපි නොසලකන ගණන් ගත්තේ නැති අර මූලික සරල ආරම්භයේ තමයි අපි මෙච්චර දුර ගෙනියලා තියෙන්නේ. ඒකට හැමදාම ගරු කරන්නේ. අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ හැමදාම නිදාගන්න ඉස්සෙල්ලා අස්සජී ස්වාමීන් ඉන්න දිශාව ආවර්ජනය කළා ඒ දැසට වැඳලලු බුදියන්. මම මේ ධර්ම සීනාධිපතිකම ඔක්කොම හම්බුනේ මේ ස්වාමීන් වහන්සේ පාරදීසක පිහින්දානේ. ඊට පස්සේ බුදුහාමුදුරු හම්බුණා බුදුහාමුදුරු ලොක්ක තමයි. නමුත් අස්සජී ස්වාමීන්ට වඳිනවලු. මේ තමයි අර මුල් ගුරුවරයෙන්ද බලන්න යන්තම් අයන්න ආයන කියපු එකනට. ඒක ගරු කරන එක තියාගන්න ගරු කරනකොට පස්සේ පස්සේ අනිවාර්යයෙන්ම හොඳ ගුරුවරු හම්බෙනවා. එයාලා ගැම්මේ හැටියේ, ජවයේ හැටි. ඒ කට්ටියට වන්දින එක නෙමෙයි වැඩි අර මුල් ගුරුවරු අමතක නොකරන එක. ඒ නිසා ඒ ආතතිය නිසායි සහැල්ලුව හම්බෙන්නේ. සහැල්ලුව නිසායි ආතතිය හම්බෙන්නේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයයි කියලා පළවෙනි ප්‍රශ්නේ ඉස්සල ප්‍රශ්න මේකට දෙකටම එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සප්ත විසුද්ධියට අනුව අපි නිවන කරා යන ගමනේදී සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, පසුව එන ditthi විසුද්ධිය සම්පූර්ණ කර නොගෙන ඊළඟට එන කාංකා විතරන විසුද්ධියට යානෝ හැකිද? මෙය භාවනා කරන විට වැඩෙන්නේ අනුපිළිවෙලින්ද? මා දින දෙකක් තුනක් ආශ්වාසයේ මුල මැද දැක ඇතත් අග දැක්කේ නැත. ඉතා හොඳින් චිත්ත විසුද්ධිය අවස්ථා පසු කර ඇති මා වරණ තුළ තියෙන ඔබ වහන්සේම එසේ පවසා ඇත. ඊළඟට හිතාමතාම අවබෝධයෙන් සිටමින් එළඹෙන අවස්ථාවේදී මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මුලැමැද අග බැලිය යුතුද දස උපක්ලේශ අවස්ථාවේ යම් යම් ආංගයන් මා දැක ඇත එය එන්නේ ditthi visuddhiyට පසුව නේද ස්වාමින්වහන්ස එසේ හිතාමතා කිසිවක් නොකර සතියෙන් සිටමින් භාවනාවට ගලා යාමට ඉඩ හැරිය යුතුද ditthi visuddhi අවස්ථාව සම්පූර්ණ කරගත යුතුද අසරණ වූ මට ඔබ වහන්සේගේ පිළිසරණ ලැබේවා. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. භාවනා ක්‍රම විස්තර කරන තියෙනවා ආර්ය වංශ ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව මේ මේ කින විදිහට රත විනිද ප්‍රතිපදා ගොඩක් තියෙනවා. ඒක නිසා අපි හරියට මේක රීකාව අධ්‍යාපනය මේකට පස්සේ මේක මේකට පස්සේ මේක කියලා කියන්නේ අපේ හිත කුරුවල් වෙලා තියෙනවා අධ්‍යාපනයේ. නැත්නම් එහෙම රීකී ක්‍රමයක් නෑ නිවනේ. ගොඩාක් අන්තර් සම්බන්ධතා ගොඩක් තියෙනවා. නමුත් අපේ මොළයට තේරුම් ගන්න බෑ. මොකද ඉගෙනගෙන ඉගෙනගෙන මේක කොරවුණු වෙලා තියෙන්නේ. කට්ට වෙලා වෙට්ට පිත්තල වෙලා තියෙන්නේ. මොකද උගන්වන්නේ රීකී ක්‍රමෙන්නේ. වම් පැත්තේ පටන් ගත්තා දකුණු පැත්ත දක්වාම අකුරු ලියන් ලියන යනවා. ඊට පස්සේ ආයෙ වම් පැත්තේ පටන් ගත්තා. ඔහොම මොළේ වැඩ කරන්නේ නැහැ නේ. මොළේ වැඩ කරන්නේ ටෙඩි වෙනස් ක්‍රමයකට. ඒ නිසා අපි මේ නිවනත් හරියට මේ වැලට පෙළ ගහන්න හදනවා. සත්‍ය විසුද්ධි ක්‍රමේ විතරක්ම නෙවෙයි තියෙන්නේ. බුදුරජාණන්සේගේ කියන ලද මේ නිවන ලැබීමේ ක්‍රම රාශියක් තියෙනවා. ඒ නිසා සතිපට්ඨානේ මුල් වෙනවා. ඊට පස්සේ සත්‍විබෝධිපාක්ෂික ධර්ම එන්න පටන් ගන්නවා. ඊට පස්සේ අරක වයම් මේක වයම් කියලා ප්‍රාර්ථනා කරන එක නරකක් නෑ. නමුත් ওই හිතන දේවල් වෙන්නේ නැති කොට තද බල පශ්චාත්තාවයක් යනවා. ඊට මිට වැඩි හොඳයි තමන් කළ යුත්තේ වර්තමානයේ හිත පවත්තන්න සතිමත් වෙන්න වෙන ඕනි ගිනි අඟුරක් වෙච්චාවයි. ඒ තරමටම මේකට ගෞරව කරන්න ඕනේ ධර්ම ගෞරවය තියෙනවා. මම මේකට පස්සේ මට මේක එන්න ඕනේ මේකට පස්සේ මේක එන්න ඕනේ කිව්වොත් එහෙම නඩු දායි. මම දැන් dittu විසුද්ධි ඉවර කරලා මෙච්චර කල් හිටියා තාම මට කාංකා විතන විසුද්ධිය ආවේ නැහැ කියලා නඩු. ඒ මොකද මේ පෙළ ගැසලා මේකට පස්සේ මේක එන්න ඕනේ කියලා අපේ හිත කුරුවල් වෙලා තියෙන නිසා ඒ නිසා හේතු සම්පාදනය කරන්න ඵලාපේක්ෂාවෙන් තොරව දිග්ගටම හේතු සම්පාදනය කරන පාලාපේක්ෂාව තුච්චයි පාහරයි කක්කා අසුචි හේතු සම්පාදනයේ අදිමානුසිකයි අජානීයයි මහා පුරුසයි එනිසා පුළුවන් තරම් හේතු සම්පාදනය කරන කල යුත්තකරන්න කිසියම් පාලාපේක්ෂාවකින් තොරව ඒක <coughs> භාවනාවට නිවනට තාදී ගුණයට උපේක්ෂාට ප්‍රධානම අංගයක් මේ ඵලාපේක්ෂාවෙන් පුදුම විදිහට අපි මානසික ආතතියක් ඇති කරනවා. ඔය ලියවිලා තියෙන ගොඩක් ප්‍රශ්න. මේ පලාපේක්ෂා කරන කට්ටියගේ අපේක්ෂා භංගත්වය මේ ඉච්ඡා භංගත්වය නිසා ඇති වෙලා තියෙන පීඩාව ඒක යෝගාවචරකමත් එක්ක හරියට විරසක වෙනවා. ඒවද කිසිම අපේක්ෂාවක් නැහැ කළ යුත්තේ කරන. පෙර ස්වාමින් වහන්සේ මේ භාවනාවට අදාළ ප්‍රශ්නක් නොවේ. භාවනා කිරීමට පැමිණෙන අපට දෙන සැප පහසුකම් බොයි. මේ නව ගොඩනැගිල්ලත් ඉවර වූ පසු තවත් බොහෝ දෙනාට භාවනා වැඩසටහන් වලට සහභාගී වීමට වාසනාව උදා වේවි. අපට දානෙ දෙන පින්වත් දාන දායකාවන්ටත් නව ගොඩනැගිල්ලේ පාසුකම් සලසා දීමට සැලසුම් කර තිබේයයි හිතමි. කන්නාකර මේ පිළිබඳව අප දැනුවත් කරනු මැනවි. පෙරවන් සර්ණයි. ඇත්තටම අපි ප්‍රධානම අවශ්‍යතාව වෙලා තියෙන අපේ දාන දෙන්න දෙන කට්ටිය භාවනාවට ගෙන්න ගන්න. ඒක සඳහා අපි රිට්‍රීට් වලට පිරිස තෝරනකොට ප්‍රධානම තැන දෙන්නේ මෙන්න දාන දෙන මිනිස්සු. නමුත් මේ ලිපිකරු කියන විදිහට මේ ගොන්නගිල්ල හැදුවට පස්සේ දාන දායකයන්ට අපි දීලා තියෙන්නේ අනාථ කඳවුරක සරණාගතයන්ගේ தත්ත්වය. ඒ නිසා අපි හිටපු ලොකු ලින මාත්‍යා මට අසනීපෙච්චලා ලියුමක් කියලා දුන්නා. අනේ ස්වාමීන් වහන්සේ නැවත සලකා බලන්න මේ දාන දෙන්න එන අයට පහසුකම් දෙන්නේ. ඒ නිසා මේ හදන කොට නැගිල්ල ඔය දැන් හදන එක තන්නි ක්‍රම වැසිකිලි දෙකයි පිරිමි අයට ගෑනු අයට වෙන වෙනම පහසුකම් සහිත තන්නි කර දානදායකයන් සඳහා පවණමයි යෝගයන්. එදාට අපි නායකින් නිදහස් වුණා වෙනවා. මේ ළඟදී තිබුණ කාර්ක සභාවේදී මම දොස් කිව්වා. දොස් කිව්වා නෙමෙයි මම නිකන් කරුණු පහදලා දුන්නා. ඊට පස්සේ සභාපතිතුමා ඇතුළු ගිහිල්ලා බලනකොට මේ භාවනා කරන යෝගාවචරයෙන් කරන සැලකිල්ලට ඉතාම පහත් සැලකිල්ලක් අපි කරගෙන ගිහිල්ලා තියෙන දායකයන්. ඒක අහනකොට සභාපතිතුමා කිව්වා "සාංශ මටම ලැජ්ජ හිතුණා. මේ දායක භාවනා කරන අය කියලා කියන්නේ මේ ප්‍රතිඵලයක් ගන්න. මේක කන දෙන මනුස්සයාට අපි සැලකන්නේ ඊටදී ඉතාම පහත් තමයි. මම ඒක තන්නේ කර කාර්ය ස්වභාවයක් කියන්නේ. ඒ මිනිස්සු තමයි මෙතෙන් ඉන්න වැදගත්ම මිනිස්සු. ඒ කියන්නේ මේ සැරේ මේ වාර්ෂික රැස්වීම තියන්නේ මේ ගොඩනැගිලි ඉවරෙච්ච දවසේ සභාපතිතුමා කිව්වා ඊට පස්සේ එන දායකයන්ට දෙනවා ප්‍රධාන අමුත්තගේ தত্ত্বය. යාට කියන්න කියනවා මෙතෙක් හිතුණු පහසුකනොත් දැන් පහසුකමත් නිසා දායකයෙකුගේ පැත්තෙන් මොකක්ද අපිට වෙලා අපිට කරලා තියෙන සේවාව කියලා ඊට පස්සේ තමයි අපි භාවනා කරන අයගේ පහසුකම් දෙන්න යන්නේ. ඉතින් ඇත්තටම පහසුකම් තියෙනවා කියලා එක සතුටු වෙන්න පුළුවන්. මිටත් වැඩි වැඩි කරන්නත් බලාපොරොත්තු වෙනවා. හැබැයි යෝගාවචරය ඉල්ලන්න නම් එපා. එච්චරයි මං කියන්නේ. දෙන එක වෙනම දෙයක්. අපි ඒක උපරිමයෙන් සලකා බලනවා. ඉල් ඇව්වොත් කක්කා. හරීම ගන්ධස්තර. හරීම කැතයි. ලැබුණ දෙයට සාදු කියන්නේ ඒක ඒක බොහොම හොඳයි. ඒක පෙරපිනටත් හිට වෙනවා. ඒක නිසා මේ දායකයෙක්ද මන් දන්නේ ලියලා තියෙන දායකෙක් නෙවෙයි වෙන්නේදී. කෙසේ නමුත් අපේ හැමදාම දායකයන් කියන්නේ උඹලට තේරෙනව නම් දාන දෙනකොට මෙච්චර සැපක් තියෙන කියලා උඹලට තේරෙයි දානේ කනකොට කොච්චර සැපද කියලා යකෝ. දාහනේ කාපියව, කාලා භාවනා කරපියව. එච්චරයි මං කියන්නේ. දානේ දෙනකොට මෙච්චර සැප නම් කවුරු හරි දෙන දානේ තම්බන දෙන බතක් කාලා භාවනා කරනකොට කොච්චර සැපද? ඒ මිසු වඳිනවා. දාන ටික දීලා දායක මේ භාවනා කරන අයටත් වඳිනවා. ඊයේ අපි ඉපදිච්ච ලංකාවේ තියෙන බෞද්ධ සංස්කෘතිය වටනාකම. ඇත්තටම අපි මේ මිනිසුන්ට වඳින්න ඕනේ භාවනා නොකර කණ්ඩ දෙනවට. ඇත්තටම මිනිසුන් දෙන්නේ දාහනේ සතුට විතරනේ. අයි මම මම මේ දවස්වල මට හම්බ වෙන්නේ නැහැ. ඒකත් අඩුපාඩුවක්. නැත්නම් හැමදාම 12ට කට්ටිය ගෙන්නලා හැම යන්න බයි. තොපි බුරියෙන් පල්ලෙහාට විතරයි සලකන්නේ. බුරියෙන් උඩට තොපි සලකා ගන්නෙ නෑ කියලා ඉතින් අඬනවා. දාන දෙනවා කියලා කියන්නේ බුරියෙන් පල්ලෙහාටනේ. ලබන ආත්මෙත් බුරියානි ලැබේවා කියලානේ භාවනා කරන්නේ. බාන දාන දෙන්නේ. භාවනා කරන මිනිහ හැම නෙවෙයිනේ මේ මොලේටයි වැඩ කරනවා. ඉතින් හරි කිව්වට පස්සේ හැබැයි මේ රජි මහත්තයා මට තොරතුරු දෙන්න නැත්නම් අපි ළඟ රෙජිස්ටර් වෙච්ච කට්ටිය රිට්ටි දෙක තුනකට විතර ඉන්නවා. භාවනා දාන දෙන අය මම ඒකට ප්‍රධාන තැන දෙන්න. ඔය මොන මොන කවුරු මොන නීති දැම්මත් මෙතන දාන තියලා රෙජිස්ටර් වෙන මනුස්සයාට අපි පළවෙනි තැන දෙන්න. ඉතින් ඒක අපි අමතක කළා නෑ. එයාටත් පහසුකම් දෙනවා. අපි හැබැයි අමතක අපි මගේ අවධානය තමයි ඒගොල්ලෝ භාවනා කරන පොළඹන එක තමයි මගේ ඕනකම පහසුකම් දෙන එක නෙවෙයි. බත් තම්බලා දෙනවට වැඩිය තම්බලා දෙන බතක් කාලා භාවනා කරන්න පුරුදු වෙන්නේ. ඉතින් ඒක මේ පන්න ලියන මහත්තයා තියාගෙන ඉන්නේ ඒකටමයි. අවුරුදු 14ක් විතර අපිත් එක්ක සේවය කරලා තියෙනවා. හැම ඇත්තටම ලොකුලින මහත්තයා ඉන්නවනේ නිසරණේ සංඝයාව ඕනේ නැහැ. මොනවාරි පචයක් කරලා අවුරුදු 305ම දානේ හදනවා මිනිහා. අද මේ හංගයාග ගමනක් ගිහිලා මහත්යෝ කියලා දවල්ට විතරනේ අපි වෙන්නේ. අනිත් ටික තේරෙන ලීන මහත්තයා ගහන ගැහිල්ලක් නෙමෙයි තියෙන්නේ. දානේ උඩට ගිහිල්ලා දෙනවා. අර සංඝයා එන වෙලාවේ කාට හරි සිවුරුටියක් පොරවලා පල්ලෙහාට එවුවා නම් 10කට විතර. අවුරුදු 305 කරතයි. ලොකුලින මහත්තයා කරන ඔය වැඩේ. අද මේ සංඝයා ගමනක් ගිහිල්ලා අද තුන් හතර දෙනා ඉන්නේ කියලා හරි කරයි. ඒ තරම් මේ ඩායකොත් එක්ක ඉඳලා මනසට හැඟීමක් තියෙනවා. පස්සේ බැරිම තැන මට කිව්වා අනේ ධම්මජීව හාමුදුරනේ කියන්නේ මේ දායකයන්ගේ පහසුකම් ටික සලසන්නේ කියලා. අපේ ඉන්න දායක සභාවේ දායකෙක් දෙන දායකෙක් දායක සභාවෙත් ඉන්න කෙනෙක්ව මම ලබනවා කියලා දාන දෙන්නේ මොකද මෙතන ඇවිල්ලා ඉන්න තැනක් නැහැ කියලා. ඊට පස්සේ සභාපතිතුමා කවර සමා වෙන්නේ මේ අන්තිම වතාවීගාව සැරේ ඔයගොල්ලන්ට අපි පහසුකම් සලසනවා. ඉතින් දැන් ওই හැදෙන කොට නැගිලි දෙක අපි එදාට මේ සතුටින් දෙනවා. ඒ නිසා මතක තියානින්න අපිට දාන දෙ නැත්තෝ මේ ওই උඩහා දානශාලාවේ ෆෑන්ස් හයි කරන්න කතාවක් තිබුණා ඒ කාලේ. ඒතර සංඝයා වහන්සේ නමක් කියනවා ඉඳගෙන අපි මේ මේ මිනිස්සු කුඹුරු ගොවිතැන් කරලා මහන්සිලා හම්බෙන දේ කනකොට සරයි කියලා ෆෑන්ස් දානවා. ওই මිනිස්සු හම්බ කරන්නේ කොච්චර දුක් විඳලාද? ලැජ්ජ නැද්ද කියලා. හැබැයි ඉතින් දැන් ලැජ්ජ නැහැ. දැන් ෆෑන් සයි කරලා. මේ ගොඩනැගිලි අලුත හැදුවොත් ෆෑන් හයි කරා. අර සංඝයා වහන්සේ කිව්වා අපි පොඩ්ඩක් කල්පනා කරන්න මේ මාස හම්බ කරන්න හැටි. හැබැයි මේක කනකොට උෂ්ණ වැඩි කියලා ෆෑන් හයි කරනවා. මිනිස්සු හම්බ කරන්න හැටි. ඒක දවසක් මෙතනින් පල්ලෙහාට යනකොට සුදු හාමුදුර කෙනෙකුයි අපේ ශාන්ත නමකුයි යනකොට මේ බුදුහාමුදුර කෙනෙක් අර කුබුරුළු මහන්සියන ගොවියන්ට බැන බැන ගියලු මිනිස්සුගේ තණ්හාව කැහැටි බලන්න මෙච්චර අවුවේ පට් අවුවේ දුක් විඳින්මින් හම්බ කරනවා නේ මේ මිනිසුන්ට තේරෙන්නේ නැන්නේ තණ්හාව කැහැටි කියලා. සිංහල හාමුදුර කිව්වලු ඔය හම්බ කරන්නේ බුද්ධ පූජාව තියන්නේ කියලා. මිනිසු ගත්ත ගමන් ඔය හාල්ලට දෙක ගිනිනවලා අලුත් හාල් මංගල්‍යය තියෙන අපිට කණ්ඩායම් ඔය හම්බ කරන්නේ. මේ මිනිසුන්ට හම්බ කරන්න ඔච්චර මහන්සියෙන්න ඕනේ නැහැ. ඒක නිතරම ඒක ලස්සන කතාවක් කියවා ඥානන්ද ස්වාමීන් වහන්සේ පල්ලෙහා තියෙන චිත්‍ර දැකලා තියෙනවද මන් දන්නේ නැහැ ඒගොල්ලෝ. ප්‍රශ්නමක් උඩට ගිහිල්ලා භාවනා කරන කතාව. ඒක නෙවෙයි කිව්වා අඳින්න ඕනේ. සංඝයාහන්සනම කඳ අකුරලා කට ඇරගෙන ඈ කරන අඳින්නේ කිව්වා. පල්ලෙහා ඉඳලා 60ක් විතර බත් ඇටයක් තල්ලු කරන ඇවිල්ලා කටට ඔබන වඳින්නේ කිව්වා. ඔන්න ඕක තමයි වෙන්නේ කිව්වා. ওই බත් ඇටේ උඩට ගේන්න කී දෙනෙක් කරගහනවා. අපි ඉඳුල් ලැටයක් විසි කරනවායි කියලා කියන්නේ. හැර මිනිස්සු අර දාඩිය මාංශින් හම්බ කරපු දෙයනේ. ඒ නිසා චිත්‍රේ හරියකනම් කට අරගෙන ඉන්න සංඝයා කෙනෙක් උඩ කන්දේ අදින්න පල්ලෑ ඉඳලා 60ක් විතර රතුහල් බත්තටයක් කර තියාන විලාට කටට තියලා තල්ලු කරන චිත්‍රය අඳින්නේ කිව්වා. ඒකට කණමිනියට තේරෙයි මේ මොකද වෙන්නේ. ඒ නිසා අපි සලකන්න හැබැයි මේ සැලකිල්ල කියන්නේ සැප පහසු දෙන එක නෙමෙයි මේ මිනිස්සු භාවනාවට පොඩ පොඩ පොඩ පොඩ පොළඹවන්නේ. අමාරුයි. ඒ මොකද මෙතනත් ඇති ගොඩක් ඉස්සල්ලාම වගේ භාවනා කරන ඒගොල්ලෝ හිතන්නේ මේ භාවනා කරනට අපිට පිම්මදි. අපි අපි අතපල්ලේ වැටිලා තියෙන අපි නිකම්ම නාරයෝ අපි නිකම්ම අමුදරු රකින්න මිනිස්සු අමු ගිහියෝ කියලා පැත්තකට දාන්න අපි ඒ බය ඇරලා බන දාන දෙන අය දානේ කන අය ඔක්කොම එකතු වෙන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා ලියුමල ලියුපු එකනට ස්තුතියි එනමුත් අපිත් නිතරම සාකච්ඡා කරනවා ඒක. ඒ දාන දෙන දායකයන්ගේ පහසු සලසාලීම ශක්ති ප්‍රමාණයෙන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක වැඩකුත් නැහැ කමඨාන් සුද්ධ කරන එක නෙවෙයි යෝග. අවසරයි ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස සීකිරීමේදී විනාඩි 10කින් පමණ හුස්ම සංසිඳේ. එවිට ගතියුතු පියවර කුමක්ද යටහත් පිළිතුරු බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඉතින් ඔළුවේ ඉෂ එකක් වතිලා සනීපුණාට පස්සේ දැන් මොකද කරන්න ඕන? තව ඉෂ එකක් කොහොමද ගන්න එකයි තියෙන්නේ. දැන් බර බිම තිබ්බා. බුදුන්ස කියන මම බර බිම තියලා දෙන්නම් තව බරක් දාගන්න එපා. දැන් බරක් ඇති කරන තියෙනවා බර ඉවරයි දැන් බරක් නැහැ. නිකන් පාළුයි වගේ. ඉතින් කියනවා බරක් දෙන්නේ. ඒකයි මේ භාර සූත්‍රයේ සූත්‍ර දේශනා කරේ මහණෙනි බරක් අයින් කරාට පස්සේ කරුණාකර ආය බරක් දාගන්න එපා. මේ ඇති වෙච්ච විවේකී බුද්ධ විදිනේ. මේ ඇති වෙච්ච හිස්තන බුද්ධ විඳින්න. ඒක තමයි නිවන කියන්නේ. ඊගාට මොකද කරන්න කියලා කියන්නේ අතුත් අලුත් ආතතියක්, අලුත් අසහනයක්, අලුත් දැවිල්ලක්, අලුත් ඇවිල්ලා ඒ තරම්ම අපි දැවිල්ලට තැවිල්ලට කැමති. ඒ තරම්ම අසහනයට කැමති. ඒ තරම්ම ආතතියට කැමති. ඒක නිසා තෑග්ග දෙන්න පුළුවන් තෑග්ග බාර ගන්නෑ. ඒක නිසා සූද්දා කියනවා තෑග්ග දෙනවට වැඩිය වටිනවා තෑග්ග බාර ගන්න එක ඉතින් මේක හම්බුණාට මේක අව탁සිරු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇහිච්ච බණ වලට සම්බන්ධ වෙලත් නැහැ. භාවනාවෙන් හම්බෙච්ච විවේකයේ අබුද්ධි විඳලත් නැහැ. අලුත් ප්‍රශ්නයක් ඇති වෙලා තිනවා දැන් මේ හිතට බරක් නැතිකම්. ඒක බරක් කරගන්න. ඒ නිසා මං ඉල්ලා හිටිනවා මේ දේශනා හතර නැවතත් අහන්න ධර්ම සාකච්ඡා හැම දවසෙම ඔක සාකච්ඡා කරලා තියෙනවා. ඒ තියෙද්දිත් මේ ප්‍රශ්නයකට මතුවෙනවයි කියලා කියන්නේ බරපතල sannivedana ප්‍රශ්නයක් කියන එක විතරයි මට පේන්නේ. මේකෙත් දීර්ඝ ප්‍රශ්න දෙකක් තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ මා අවුරුදු 1මාරකට ආසන්න කාලයක් සිට දිනපතා භාවනා කරන යෝගාවචරයෙක්මි. පළවෙනි ප්‍රශ්නේ මා භාවනා කරන සමහර දිනවලදී ශරීරයේ එක් පැත්තකින් ගැහෙන්නට පටන් ගනී. එහෙත් මා එය දුක්ඛ සත්‍යයයි වටහා ගනිමින් දිගටම ආනාපාන සතිය වඩමි. ටික වේලාවකින් එම ගැස්සීම නැත වේ. තවද විශේෂයෙන් මා බස් එක ගමන් ගන්නා විට හෝ කොයියම්ම තැනකදී හෝ මගේ කකුලෙන් හෝ අතකින් හෝ කොන්දේ හෝ විශාල රත් වීමක් දැනෙන්නට පටන් ගනී. එසේම සමහර අවස්ථාවල කකුලේ වේගවත් ගැස්සීමක් දක්නට ලැබේ. මෙය මට අවස්ථාව අනුව යම් පීඩාවක් ගෙන දුන්නද මා එවිට සිහි කරන්නේ මේ තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය බව දැනගනිමින් දුක්ඛ සත්‍ය ලෙස අවබෝධ කිරීමයි. එය නිවැරදිද කරුණාවෙන් පහදා දෙන සේක්වා. තමන්ටම කල්පනා කිරීමෙන් පීඩාව, දැවිලි තැවිලි, අසහනය අඩු වෙනවන අනිවාර්යෙන් ප්‍රයෝජන. ඒක ප්‍රශ්න අහන්න ඕනක මොකුත් නැහැ. නමුත් මේ කල්පනා නිසා ප්‍රශ්න වැඩි වෙනවා නම් උග්‍ර වෙනවා නම් දැවිලි තැවිලි එනවා නම් එහෙනම් ඒ කල්පනා ක්‍රමය වැරදි. ඒ නිසා හිත විස්්‍රාම වෙන ඕනම කල්පනාවක් හොඳයි. හිත විවේක වෙන ඕනම කල්පනාවක් හොඳයි. ඒ අනුව නැවත නැවත කිරීමේ වගකීම Taman අතේ තියෙන කරන්න කරන්න කරන්න ඇති වෙච්ච විවේකේ විස්රාමේ වැඩි වේගන යනවා. ඒක තමයි ධර්ම නියාමයේ ඒකට තව ඉස්සරහට පරිේශන දිගට කරන්න. ගෞණීය ස්වාමීන් වහන්සේ එක් දිනක් මා භාවනා කර ඇඳට ගිය බව මතකයි. නමුත් මට නිින්ද ගියාද නැද්ද ගැන අවබෝධයක් නැතිබුණ අතර එකපාරටම යමක් ඊටමත් අධික වේගයෙන් මගේ මුහුණ අසලින් පියාඹා ගියා. එහි වේගය කොතරම්ද කියතොත් එය මට හරියට දැක ගැනීමට පවා නොහැකි වුණා. හරියට රොකට් එකක් වගේ. ඇත්තටම එදා මට බයක් දැනුණා. තව දිනක් මා භාවනා කර ඇඳට ගිය විට එදිනෙද මට නිින්ද ගොස් තිබුණාද නැද්ද යන්න ගැන මතකයක් නැත. එක්වරම මගේ හිතෙන් පටන්ගත් වේගවත් ගැස්සීමක්, වෙවුලීමක්, මස්පිඩු තෙරපීමක් වැනි යමක් මගේ දෙපතුලෙන් අවසන් වන තෙක්ම ඉතා අධික වේගයෙන් සිදු වුණා. එදිනද ඇත්තටම මා බය වුණා. හැබැයි එදින නම් මා මේ භාවනාවේ හොඳ ප්‍රතිඵලයක් සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් යයි සිතුවා. ගෞණීය ස්වාමින් වහන්සේ මේ දේවල් මට සිදු වුණේ නිවසේ සිටියදී. වර්ණාකර මේ පිළිබඳව මා දැනුවත් කරන මෙන් ඔබ වහන්සේගේ දෙපා නමද ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවා. මම සංඥා චරිත ඇත්තෙක් යයි හැඟේ. එය නිවැරදිද ස්වාමින් වහන්සේ? මේ වගේ හැම වෙලාවෙම හිතේ ඇහි කන්දේ සිද්ධ වෙනවා කයේ. නමුත් අපි කයේ නෙවෙයි හිත පවත්තන්නේ නිසා මේවා වාර්තා වෙන්නේ. එහෙම නැත්නම් මේක මේ කය ඇතුලේ ගොඩාක් ওই සංසිද්ධි වෙනවා. නමුත් සතිය පිහිටුපේ කරන වෙනදට වඩා පේනවා. මේ මොකද හිත ප්‍රනීත නිසා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. <clears throat> ඒක මේ බලන නිසා පේන්නේ. එහෙම නැත්නම් මේ සිදුවෙන දේවල් දැක ගන්න අපිට දොස්තරලා ඕනේ. වෙන පරීක්ෂකයෝ ඕනේ. භාවනා කරන එකට ඕනම දොස්තර කෙනෙක්වත් ඕනේ. තමන්ගේ ඇඟේ සිදුවෙන දේවල් හොඳට පේනකොට මේ කේල් ගහ ගන්න දයන්නේ, පොල් ගහ ගන්න දයන්නේ කියලා තමන්ට තේරෙනවා. නමුත් තේරිලා දකින්න හොඳක් නම් කයේ නැහැ. එච්චරයි කියන්න තියෙන්නේ. කොච්චර සතිමත් වෙලා කොච්චර ප්‍රණීතව බැලුවත් මේකේ තියෙන්නේ පාලනයක් කරගන්න බැරි තත්ත්වයක්. ඒ නිසායි අපි මේක නොබල අනුන්ගේ ඇඟවල දිහා බලන්නේ. ගාමිණි පොන්සේක කොහොමද මාන්නි පොන්සේක කොහොමද කියලා තමයි බලන්න කැමති. Tamange ඇඟ බලන්න කැමති නෑ බැලුවට දකින්න හම්බෙන්නේ ඌවනේ. නමුත් මේක මේ තියෙන දේ බල්ලා ඉවර කරන්න පුළුවන් බාහිරක ඉවර කරන්න. ඒ නිසා මේ සතිය වැඩිවීමේ ලකුණක් සංඥාත්ම තමයි එනම සංඥා චරිතයක්ම වෙන්න කියන්න බෑ. නමුත් සතිය වැඩි වෙනකොට බලන්න මේක ඇතුලේ අකුණු ගැහිම්, සුලිසුලං, සුනාමි, ජල ප්‍රශ්න, ගිනි ප්‍රශ්න රාශි රාශි තියෙනවා. ඒක මේ මම භාවනා කරපු අපු දෙයක් නිසා නෙවෙයි බලන නිසා පේන දෙයක්. ඒක නිසා මේ ගැන හිත කරදර ගන්නේ මේ පෙනෙන එකට තරහයි. බැලුව නිසායි පේන්නේ. ඒ නිසා ඉස්සරහට යන්න යන්න මේ ශරීරයේ සිදුවෙන ක්‍රියා කිසිම දෙයක් මට ඕන විදිහට සිදුවෙන්නේ නැහැ. ඒවා සිදුවෙන දිහා බලාන හිටියොත් නිතර විපරිණාමයටපත් වෙනවා. නිතරම පාලනයෙන් තොරව සිද්ධ වෙන්නේ මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි. ඉතින් ඒ නිසා විපරිණාම නිසා ඇති වෙන දුකක් තියෙනවා. නමුත් මේක මම කරලා ගත්ත දෙයක් නෙවෙයි නිසා බුදුන්සේ කියනවා මේ දුකට අයිතිවාසිකම් කියන්න එපා. මේ දුක බරකට ගන්න එපා. ඉතින් නිසා ළඟ ළඟ වෙනව මදි තව. ඔහොම ළඟ ළඟ වෙන්න පටන් ගත්තාම ඔකට තියෙන සැකේ දුර වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ අද සවස පරයන්ක භාවනාවේදී පළමු වතාවට හුස්ම රැල්ලේ තාරතාව අඩු වෙනවා දැක්කෙමි. එය සරල රේඛාවක් නොවි ඉතා කෙටි උච්චාවචනයකින් යුතුය. මේ දැනුණු විට කය ඉතා සෙමින් ඍජු කිරීමේදී තාරතාව ටිකක් වැඩි වී නැවතත් අඩු වුණි. දෙතුන් සැරයක් එය අත්හදා බැලුවෙමි. ඒ සෑම විටකම එකම දේ සිදුවිය. ඔබ වහන්සේ මේ විස්තර කරන්නේ කෙලෙසකද? සමාධිය යනු මෙයද? මේ අත්දැකීම තුළදීම ඇසේ බෝලේ සමහර අවස්ථාවලදී ඉතා කුඩා කාලයකට නිශ්චලව පවතී. තව ටිකකින් ඒ සෙමින් සැලෙන්නට පටන් ගනී. මාගේ මේ අත්දැකීම් මායාවල්ද ඒ ගැන ඔබේ වහන්සේගේ අදහස් ඉදිරිපත් කරන මෙන් ඉතා යටහත් ආයද සිටිමේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා මේ හිත අලුත් පැත්තකට අලුත් ජනේලකින් බලනවා වගේ වෙන්න පටන් ගන්න තියෙනවා නමුත් විනිශ්චය කරන තරම් තොරතුරුමදි සාක්ෂිමදි නමුත් අධෛර්ය කිරීම වශයෙන් කියන්න පුළුවන් මේක නැවත නැවත එන තාලට කටයුතු කරන්න. එතකොට Tamanට සැකදුරු වෙලා මේකේ විනිශ්චයකට ඇති වෙන තොරතුරු සාක්ෂි ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේකම නැවත අපේක්ෂා කරන්න එපා. නමුත් මේ වගේ විශ්‍රාම වෙන විවේක වෙන විදියට දිගට දිගට කටයුතු කරන්න කරනකොට මේක මේ එකලස යම් තැනක එනවද එකලස යන තැන මේක එනවා. මේක සතියද සමාධියද ප්‍රඥාවද කියලා වස්සේ තෝරගන්න පුළුවන්. නමුත් මේක බහුලීගත වීම සඳහා වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරන්න කියලා නම් ආරස්සාකාරීව උපදෙස් දෙන්න පුළුවන්. ගෞණීය ස්වාමින් වහන්සේ මම නමක යෝගිය යෝගිනියක් මි. භාවනා කළ මුල් දිනේ මට භාවනාව පිළිබඳ අත්දැකීමක් නොලැබුණි. දෙවන දිනේද සක්මන් භාවනාව හොඳින් වැඩි තිබියදී සක්මන් කරන අවස්ථාවේදීම නිදිබර ගතිය ඇතිවිය. එවිට මා පරයන්ක භාවනාවට වාඩි වූ විට ආනාපානයේ ආශ්වාසය ස්පර්ශය සිසිල්ව පදින් දැනුණු නමුත් ප්‍රශ්වාසය එතරම් නොදැනුනි. ඉතා ඉක්මනින් පරයන්කේදී නින්දට වැටුනි. ඒ සමගම එකක්කින් හෝ දෙක තුනකින් මතුවන භාවනාව නැවත භාවනාවට වැටුනි. එම නිින්ද ගිය අවස්ථාව ඉතා සුළු කාලයක් වුවත් අවට කිසිදු දෙයක් ශබ්දයක් මට නොදැනුනි. ආපසු ඇස හරින විට ස්පර්ශය ආනාපාන භාවනාවේ දැන් මම මට මතක නැත. භාවනාවේ දැයි මට මතක නැත. දෙවැනි දිනේදී එසේම විය. නමුත් හතරවන දිනේ සක්මනේ හෝ පරයන්කේදී නිදි කිරා නොඇටුනි. නමුත් ආනාපානයේදී වරින් වර විවිධ අරමුණු ඔස්සේ හිත ගියත් ආනාපානයේදී වෙනදාට වඩා තැන්පත් හා සංසිඳීමක් දැනුනි. එය දිගු කාලයක් නොවේ. වරින් වරටය. ගරු ස්වාමීන් වහන්සේ මගේ භාවනා නොකඩවා කරගෙන යාමට වරණ ඇතුළ ආනාපාන සතිය දිගටම පැවතීම උපදේශ පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින් උපකාරී වේවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිතර දේශනා කරන සූදානම් යන්න යන්නේ අර්ථය පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. ඒතර මේ වෙලා තින්නේ සූදානම් වීම නිසා තමයි නිදිමත ආවට ඒක එක යුගයක් බහන එක යුගයක් ඒක හරහා යන්නම ඕනේ. ඒ ඇයි එන්නේ මේ මොකද කියලා හොයන්නේ නැතුව. ඒ දිදී අප්‍රමාදීව ඉදිරිය බලන කටයුතු කරොත් ඒක ඉවරයි ඒක ගියා. ඊට පස්සේ සමාජලාවට වැනෙන යුගයක් එනවා. ඊට පස්සේ බය වෙන යුගයක් එනවා. ඊට පස්සේ සාකිත වෙන යුගයක් එනවා. මේ එක එක එක එක එක එක පහු කරන යනකොට නොසැලී දිනපතාම කාලසටහන එක විදිහට කරගෙන යනවනම් මේක එනේන මල මල් මාලේට අමුණකට අමුණගෙන යන්න වගේ එකක් මිස මේ එනේන ජවනිකා ඉතර කරන්න පමා වුණොත් පමයි. ඒ වගේම තමයි ඒක එක්කෙනෙකුට එන ආරේ අනිත් එක්ක නට එන්නේ නැහැ. ඒ නිසා මේ කොයි එක ආවත් සූදානම් බව. ලෑස්තිලා යන එක නැත්තම් මේ දේ කොයි එකත් මට වෙන්න පුළුවන්. එකකවත් පණිවිඩවත් ඉංගිවත් නිමිතිවත් නැහැ. නිමිති ගන්න පමා වුණොත් වෙන්නේ පමා වෙන්නේ. කිසියම් දෙයක තැකීමක් නොකර දිගට කරගෙන කරගෙන යන කෙනාව වටන්න මොනම බලවේගයක්වත් නැහැ. නමුත් තොරතුර හවුස් හවුස් යන්න ගියොත් නම් හැම හැම තේරීමකදීම ඇවිසිල්ලකදීම පමාවීමකදීම පමාවක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒව ගැන නොතකා දිගට කරගෙන යෑමේ අඛණ්ඩව කරගෙන යෑමේ ගෞරු කරු කටයුතු විදිහට කරගෙන යෑමේ ශ්‍රද්ධාවක් කරගෙන යෑමේ ශක්තිය සඳහායි අපි මේ භාවනා වැඩමුළු පවත්වන්නේ නැත්නම් ඒ අනුග්‍රහ කරන්නේ. ඉතින් මේ ප්‍රශ්න කරු දීලා තියෙන විදිහට මුලින් ආපු අපහසුකම් හරහා ගිහිල්ලා තියෙනවා. සූදානම් ගතියක් තිබිලා තියෙනවා. ඒකම ප්‍රශ්නිකට අහන මොකක්ද ඒක අදහස් කරන්නේ කියලා භාවනා කරනකොට අහවල් දෙ නොවෙනවයි කියලා මොනම දෙයක් නැහැ. කොයි දේ වුණත් පමා වේවි තෙපර බාන්න ඕනකමක් නැහැ. සැකන සැකේ තමයි මේකට හේතු වෙන්නේ. නිසකව ඉදිරියට යන එක ඉදිරියට යන්න යන්න යන්න යන්න භාවනා ශේෂ්ත්‍රයේ අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න සැකකත් යුතු අඩු වෙන්න පටන් ගන්න නිසා මුල් හරි හරි පැංගිරි. හරිම අමාරුයි පටන් අරගන්න. ඒ නිසා මුල් කට්ටියට ඇත්තටම පහසුකම් දෙන්න ඇත්තටම ආශිර්වාද කරන්න ඕනේ උනන්දු කරවන්න ඕනේ. මා ඉස්සරහට ගියාට පස්සේ නම් ඒකේ දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේක ඒකට හොඳ ආදර්ශ චර්චා. මුලදී ආව ප්‍රශ්නවලදී පැකිලා නැහැ ඉදිරියට යන්න වෙලා තියෙනවා. ඒ නිසා තමන් කරපු දේ තමයි ඔය <clears throat> ලෑස්තිලා යනවා කියන එකේ අදහස. කොයි දේ වුණත් වෙන්න පුළුවන්. කිසි දේ වුණා කිසි දෙයක් වුණාට පසුබාන්න නැතුයි අනේක තමයි යෝගාවචරය කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ <clears throat> ඔබ වහන්සේ දුන් උපදෙස් මනාලස පිළිපැදීමට උත්සාහ ගත්තා. මනවින් සක්මන් භාවනාව කර පරයන්කේ වාඩිගත් සැනින්ම ආනාපානය නැවතී යන බව දැනුණා. නමුත් එය නාසිකාග්‍රයේ අසල නොවේ. නාසයේ කුහරය තුල තද වූ යමක් තුල තිබෙන බවයි දැනෙන්නේ. මෙම තද වෙන ගතිය ඊටා දැඩි වෙන බවයි දැනෙන්නේ. වහන්සේ දේශනා කළා ආර්ය පරිශ්‍රණ කළ යුතු බව. නමුත් මා ආර්ය පරිශ්‍රණේ කුමක්දයි දන්නේ නැහැ. නමුත් ආනාපානයේ නැවතී තිබෙන තැනම බලාගෙන සිටියා. මේ තදවීම ඊටාම දැඩි. මට වැටුණා මේ පටවි ධාතුවද කියලා. එහෙම හිතුණාට ටික වෙලාවකින් මේ දැඩි ලෙස තදවීම ලිහිලුණා. ක්‍රමෙන් තුනී වුණා. මෙහි අග දක්වාම බැලුවා. නැවත දැඩි ලෙස තදවී ඉහිලුණා. මේ කීප විටක්ම වුණා. ඉන්පසු මොහුදු රලසේ වැඩිවීම අඩුවීම වශයෙන් නැති වෙලා ගියා. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නමැද ඉල්ලා සිටින්නේ මාහට කරුණාවෙන් උපදේශක් දෙන ලෙසයි. මේ වැරදි ක්‍රියාමාර්ගයක්ද? තිරුවන් සරණයි. ඒ වැරදිට වැරදිලා නැහැ. තමන්ට තේරලා තියෙනවා තද ගතියනවා, බිරුල් වෙනවා, ආයෙ තද ගතියනවා, තද ආයෙ බුරුල් වෙනවා. මේ හරහා තමන් පාවා දීලා නැහැ. ලොකු සංජින්න කාලේ කිව්වේ ආර්ය පරිශ්‍රණ විස්තර කිව්ව ඔන්න ඕනේ ගිනි අගුරක් වෙච්චා වගේ කියලා කරගෙන යන්න කිව්වා. ඕක තමයි ආර්ය පරිශ්‍රණ කියන්නේ. දෙපර බාහන්න එපා. මේක මේ පිච්චෙයිද මොකුත් නැහැ. ඒක සෙන් බුද්ධාම කියන්නේ all frog jump into the water plop that's it. පරණ ගෙම්බෙක් වැවට පැන්න ජබුස් එච්චරයි. භාවනා කියන්නේ එච්චරයි. මේ පණින්න ඉස්සලා නැකත් බලන්නත් එපා. පැන්නට පස්සේ ඇඟ හැමතැනම තෙමිලද බලන්නත් එපා. ඒ දේ කරන්න බැන්න සද්ධාව නැහැ කියන එකයි කියන්නේ. පටන් ගන්නකොට ඇත්තටම නැහැ තමයි. නමුත් කරගෙන කරගෙන යනකොට පැන්න පැනිල්ල වතුරට ජබුස් ඒක කියන්න දන්නවනම් ආයේ මනුස්සයාට වෙන ධෛර්ය කරන්න මොකක්වත් ඕනේ. හැබැයි එතෙන්ට එනකන් නම් අත්වල බඳින්න ඕනේ, උනන්දු කරවන්න ඕනේ. ඉස්සරහට ගියාට පස්සේ ඒක එන එක තමයි භාවනාවේ හැටි. එතකම් මේ වගේ සැක ටිකක් එනවා. ඉතින් එතකන් අපි එකිනෙකාට උදව් කරගන්නවා. අර වැටෙන එක නා වැටෙන්න දෙන්න තු ඉදිරියට ගෙනියන්න. එහෙම නැතුව ආර්ය පරිශීණය කෙනකේ සීමාවක් නැහැ. ඕනම දෙයක් කැපයි. සතිය වැඩිීමේ પરමාර්ථය සඳහා. සතිපට්ඨානේ සඳහා. ලිඛිත ප්‍රශ්න එපමණයි. ඔව් අපි පැයකුත් පැය දෙකකට ආසන්න වෙලාවක් ගේ අරගෙන තියෙනවා. ඉතින් නමුත් සතිವಾರ ඉවර කරන්න ඉස්සෙල්ලා අහන්න ඕනේ දාට හරි වෙන මොනවාට කියන්න දෙයක් ඉදිරිපත් කරන දෙයක් තියෙනවා නම් අපි ඒකට වෙලා ගන්න ඕනේ නැත්නම් මෙතනින් අපේ දෙවෙනි ප්‍රශ්න කම පොදු කමටහන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බන්ධයෙන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.